හොඳයි කෞරණීය ස්වාමීන් වහන්සේ මෑණියෝනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේකට කියන්නේ කමඨාන් සුද්ධ කරනවායි කියලා මේක අපි සාමූහික කමඨාන් සුද්ධ කිරීමක් වශයෙන් තමයි පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ ඉතින් ඒකට පුරුපුරුදු කාර්යෝ අල්ලතුම ලිඛිත ප්‍රශ්න වශයෙන් ඉදිරිපත් කරලා තියෙනවා කෙසේ නමුත් මම ආරාධනා කරනවා සතිವಾರය යන අතර වාරේ තව කාට හරි මේ දැන කියා ගන්න දෙයක් තියෙනවා නම් ප්‍රකාශන තියෙනවා නම් එහෙම නැත්නම් වෙන මොන අදහස් ඉදිරිපත් කරන්න තියෙනවා නම් කරුණාකරලා ඒ සතිವಾರයේ අතර වාරෙදි මම අදහස් ඉදිරිපත් කරන්නයි කියලා එතන මුල් ලිඛිත ප්‍රශ්න මම අරවින්දට බාර දෙනවා සභාගත කරන්නයි කියලා. අනිසංනාසනවස්තරයි ගරු ස්වාමීන් වහන්සේ භාවනාවට ආධුනිකෙක් වන මම ඔබ වහන්සේගේ උපදේශ පරිදි භාවනාවන් වල නිරත වෙන නිරත වීමට වෑයම් කරමි. අද පළමු වතාවට සක්මන් භාවනාව පැයක් කළෙමි. මෙතෙක් කල සක්මනේ යෙදුනේ විනාඩි 15ක් පමණ කාලයකින්. අද සතියකින් මේ පවත්වාගෙන යා හැකි විය. මට දකුණු යනුවෙන් මම භාවනාවේ යෙදුණෙමි. වම දකුණ යනුවෙන් මම භාවනාවේ යෙදුණෙමි. නමුත් විනාඩි 40ක් 45ක් වන විට සතිය හොතින් තිබුණද මට දැඩි නිදිමත ගතියක් දැනුනි. මම මෙය මට මේ ප්‍රහේලිකාවකි. සක්මන් කරන විට නිදිමත ගතිය ඇති විය හැකිද? සතිය හොඳින් තියෙන බව මට මම දනිමි. නමුත් මේ සතියේ අඩුවීමක් නිසා හෝ මෙසේ නිදිමත ගතිය ඇති වේද? එවන් සර්ණයි. ඒක සාමාන්‍ය වෙන්න පුළුවන් දෙයක්. ඒක ඉස්සර ඉඳලම අත්දැකලා තියෙන බවට පේන්න තියෙනවා. ඔය සක්මන කෙලවට ආසනයක් හදලා තියෙන්නේ. අනේ ඒ වගේ නිකන් වැක්කිරන නිදිමතක් එනවා. මොකුත් නෑ හිතා ගන්න බෑ හිතගෙන බුදියන්න පුළුවන් කියලා. සක්මනේ තමයි කෙරෙන්නේ නමුත් හිතගෙන බුදියන්න පුළුවන් තරමට එනවා. ඉතින් ඒ වෙලාවට උපදේශය තියෙන්නේ ඉඳ ගන්න යන්නත් එපා සක්මන් කරන්නත් එපා සුළු වේලාවකට විනාඩි දෙකකට ඒ තියෙන ආසනේ වාඩි වෙලා ඉන්නේ කියලා. ඉඳ ගන්න යනවා කියලා කියන්නේ පරියන්කයට යන්න එපා. භාවනාවට යන්න එපා. වාඩියක් විනාඩියක් දෙකක් වාඩිලා ඉඳලා මේ මේ ඇති වෙලා තියෙන මේ අලුත් தත්වයේ මගහරිනකම් කටයුතු කරන්න කියලා තියෙනවා. ඒකට පස්සේ ආයෙ සක්මන්ටම යන්නේ කියලා තියෙනවා. හිතා ගන්න බෑ ඒ තරම් මේ මේ අවේලාවක් වෙන්න පුළුවන්. ඉරියව්ව සක්‍රිය ඉරියව්වක්. නමුත් වැක්කරන ඉදිමතක් වෙන වෙලාවක් තියෙනවා. සමහර වෙලාවල් වලට කෙලින් ඇවිද ගන්න බෑ වැනෙනවා. එහාට මෙහාටයි ඇතුළත සක්මන ඉන්නකොට බිත්ති හැප්පෙන්න හදනවා. ඒ තරමට වැඩි වෙන ගතියක් එනවා. සමහර විටක නම් කියනවා භාවනා කරනකොට අර වම දකුණ කියලා මෙනෙහි කරගෙන ගිය එකන වැඩි වැඩියෙන් දැනගන්න අදහසින් එසවීම තැබීම කරලා එසවීම යැවීම තැබීම කරලා ආදි වශයෙන් ඕනෑමට වැඩි මානසිකාර ක්‍රම වැඩි කරන්න ගියොත් ඒක දරා ගන්න බැරි කමටත් එනවා කියලා. නමුත් සමාහට මෙනෙහි කිරීමක් කිසිම නොකර ගියත් ඒ වගේ වෙලාවක් එනවා. අන්නේ වෙලාවේදී මේ ඉඳගෙන හිටියානම් බේරන්න බෑ. ඉඳගෙන ඉන්නකොට ගොඩක් ඒකට වැඩි. නමුත් මේකදී උත්තරයක් වශයෙන් කියන්න තියෙන්නේ මේක පුද්ගලයාගේ දෝෂයක්වත් සතිය අඩුවීමක්වත් නෙවෙයි. හිතේ කලස් වේගන එනකොට සම්බර වුණේ නැත්තම් වීර්ය සති සමාධිය දෙක සම්බර වුනේ නැත්නම් නැත්නම් සත් සමාධිය ලෙඩ සතියක් නම් සමාධියක් නම් අර වගේ හිත හැංගී ගන්න මට්ටමට නිදිමත ගතියකට එනවා. ඒකට අහවල් දේ කරනවා කියලා ස්ථිර සාර උත්තරයක් නැහැ. පොඩ්ඩක් ඒක මාරු කරගෙන ඒක නිකන් හෙලෙත් ආඩු කරගෙන ඉදිරියට ගමනක් තමයි තියෙන නිසා අපි හදලා තියෙන සක්මන් වලදී හැම සක්මනකටම ආසනයක් නැහැ. උතුද්ද කියලා බලන්න හැම එළි පහරේ හදලා තියෙන හැම සක්මනකම කෙලවර ආසනයක් තියෙනවා. ඒ ආසනේ තියෙන ඔන්න වගේ දෙයක් වුණොත් පොඩ්ඩක් වෙලා ඒකේ වාඩි වෙලා ඉඳලා අර මේ ගැම්ම කඩලා ආයෙ ටිකක් සක්මන් කරන්න ඕන නිසා ඒක කරලා තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ මම ආනාපාන සති භාවනාව වඩන විට ඊටස් යොමු තත්වයකට ගොස් භාවනාවෙන් නිදෙන විට සමහර අවස්ථාවලදී නළලේ වේදනාවක් ඇති වී සමහර අවස්ථාවලදී ඒ හිතේ අමාරුවක් දක්වා වර්ධනය වේ. මේ කරුණාවෙන් පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි. වෙන්න පුළුවන්. ඒ කියන්නේ අර එකම ඉරියව්වේ එකම අරමුණක් තියා බලා ඉනකොට ඒ උගාක් වෙලාට එන එකක් නෙවෙයි වරක් දෙකක් විතරක් එන එකක්. මේ එකම අරමුණකට හිත යොමු කරගෙන ඉඳලා පුරුදු නෑනේ අපේ හිතට. ඉතින් එහෙම ගියාට පස්සේ ආය නන්නතර අරමුණ වලට ගිය ගමන් ඒ දෙක සමතුලනය කරගන්න බැරි නිසා ඉසිකක්මක් වෙනවා. ඒක නිසා කියනවා පරියන්කේ නැගිටලා පරියන්කේ නැගිටලා කියලා නෙමෙයි. අරමුණෙන් හිත අයින් වෙලා නැත්තම් නැගිටින්න සැලසුම් කරලා නැගිටලා යන්න එපයි කියලා. විනාඩියක් විතර ඉඳලා හොඳට හරිබරි ගිහිලා පට්ටල වෙලා නැවතත් අර රුධිර ගමනය ස්වභාවික මට්ටමට එනකන් නැගිටින්න එපයි කියලා. වයසක ඇත්ත නැගිට්ටොත් ඒක පාට අඩාගෙනම වැටෙනවා. බැලන්ස් කරගන්නම බැරුව යනවා. ඒ තරම්ම අර එක තැනක වාඩි වෙනදා නැගිටපු ඉරියව්වට මාරු වීම දරන්න බැරි නිසා ඉඳගෙන ඒ කකුල් අතපය ටිකක් අත ගාලා මේ භාවනාවේදී ලේ ගමනේ තනිකරම සුසුම්නාපත් විතරක් සීමා වෙනවා. බාහිරට ලේන එක වෙන්නේ නැහැ. නැගිටපුවම වෙන එක පාරට ලේ ගමනේ බාහිර හැමත යනවා. ඒ දේ වෙන්න ඉඩ දෙන්නේ නැතුව නැගිට්ටොත් වැටෙන්න ඉඩ තියෙනවා. මම ගියා නිව් ජර්සි වල <clears throat> දැන් බෝධි හමුතු ඉන්න <clears throat> බෝධි මොනාස්ටිකට. ඒකද මහායාන ස්ථානයක්. එතන කොරියන් ජාතික වෙන්න ඕනේ නාන්සල භාවනා කරනවා. තේරවාදී සංගයත් හරියට සලකනවා. මොකද ඒ බිකු බෝධි බෝධිහන්තරන්ගේ තියෙන සම්බන්ධතාවය නිසා ඒවල පුදුම විදිහට ඉඳගන්න ඉස්සෙල්ලා යෝග ව්‍යායාම කරනවා. ඉඳගෙන ඉන්න ආසනයේදීම ඉස්සරහට උරුනමල පැත්තකට උරුනමල හොඳට අනේ ක්‍රීඩා තරඟයට ගිය කෙනෙක් මේ වෝම් අප් කරනවා වගේ කරනවා. නැගිටලා ඉවරලා අත් දෙක දිගහැරලා හොඳට මේක ඔක්කොම මසාජ් කරලා හොඳටම අධිකස්සලා කළා තමයි නැගිටින්නේ. එතකොට අර ලකල ඇසියක් තියෙන එක පාට <clears throat> සම්පූර්ණ tempat ඉරියව ඉඳලා එක පාට නැගිටිනවා නේද? අන්නේ විදිහට මේ ඇඟ ඇඟට පොඩ්ඩක් අපි අර දෙක අතරමැදදී පොඩි සහයෝගයක් දෙන්න ඕනේ. පොඩි උදව්වක් කරන්න ඕනේ. එතකොට ඇඟෙන් කරදර එන්නේ. නැත්තම් ඒ ඒ ගලප ගන්න බැරි වෙලාවට තමයි අර පුංචි එකක් මොකක් වෙන්නේ කොහොමඩක්වත් නොදැරි හැකි මට්ටමට එන්නේ නැහැ. හැමදාම ඉන්නෙත් නැහැ. වරින් වර එන්න පුළුවන්. ඒකට කරන්න තියෙන්නේ හොඳට නැගිටලා පොඩ්ඩක් ඇඟට ඊගාව මේ ක්‍රියාශීලී ඉරියවට යන්න ඉස්සෙල්ලා තැම්පත්කම ඉඳලා පොඩ්ඩක් ඇඟ මට්ටම් පදම් කරන්න ඕනේ මේ ඊගාට එන ඉරියවට සූදානම් කරන එකයි කරන්න තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ අද අලුයම භාවනාවේදී හතර වතාවක් ශරීරයේ සම්පූර්ණයෙන් කැඩි කැඩි යනවා දැනුණා. මේ ශරණයකින් නැවතුණා. මේට හේතුවක් තිබේද? අන්නාවෙන් පහදා දෙන්න. මේ සියල්ල ගණන් නොගෙන මම ආනාපාන සතියටම සිත දැම්මා. ඊරුවන් සරණයි. ඔයක නිසා අර අන්තිමට කියපු වාක්‍යය තමයි අගය කරන්න තියෙන්නේ. මේ වගේ নানা ආකාර බහුරූපෝලම් කරලා පෙන්නනවා. <clears throat> පෙන්නනවා දෙනවා හත් දාසනවා ගඳ දන්නනවා රස දන්නනවා කයි විවිධාකාර දේවල් පෙන්වන මේ ඔක්කොම කරන්නේ සතිය කඩන. ඒවත් බුදුහාමුදුරු පෙන්වන දේවදත්ත පෙන්වන සතිය කැඩෙනවා නම් පරාදයි. වර්ණිලිසාය පෙන්වන අසුචි ටිකක් පෙන්වන සතිය කරනවා පරාදයි. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ ඔය එන කොලම් බල බල ඉන්න එක නෙවෙයි. ඒ ඔක්කොම බහුරු කොලම් පෙන්නද්දී ඒ নানা ආකාර සෙල්ලම් ඇස්සේ මට තාමත් ආනපානේ බලන්න පුළුවන් ද කියලා බැලුවොත් එයාට තේරෙනවා දී යටින් ගින්දර ගිනියන්නත් පුළුවන් වෙනවා ආනාපාන සතිය හරහා. කිසි බය වෙන දෙයක් නැහැ මේ කොයි දේ ආවත් ඒකත් එක්ක හැප්පෙන්න ගිහිල්ලා අඳුර ගන්න ගිහිල්ලා මේක හොඳයි නරක කියලා මනින්න ගියොත් කොයි එකක් කෙලෙස්. මොනම දෙයක්වත් දෙන්නේ නැහැ භාවනාවට උදව් වෙනසනා. එන හරියක් එන්නේ කරදර. ඉතින් අපි හිතනවා නෑ රුවන්වැලි සෑය දකින්න කොහොඳයි. අසුචි ටිකක් දකින්නට වැඩිය කියලා. අත්තරන් දකින්න හොඳයි අසුචි දකින්න රටේ. දේවදත්ත දකින්න රටේ හොඳයි බුදුහාමුදුරු දකින්න කියලා. කියන්න දෙන්නේ කැයි ගෑනිත් එකයි හොටු ගෑනිත් එකයි. කැයි ගෑනි කියලා හොටු ගෑනි අරගෙන නැති වැඩන්නේ. ඔක කොයිනේ කරන්නේ ගිරගත්ත ආනාපානෙත් එක ඉන්න එකයි තියෙන්නේ. ඉන්න පුළුවන් නම් අකුණු 100 100ම හම්බ වෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා මීට පෙරද මෙම භාවනා මධ්‍යස්ථානයේ පුහුණුවරදායෙක් වී දැනට ගෙදරදී දිනපතා පැය 3ක් 4 කාලයක් භාවනා පුහුණුවේ යෙදෙමි. පරයන්ක භාවනාවේදී සිත හොඳින් සමාධිගත වේ. සිත බොහෝ දුරට කෙලෙසුන්ගෙන් තොරය. භාවනා කරන අතරතුරදී වරින් වර සිතුවිලි පහළවුවත් ඒවායින් සතියට එතරම් දුරට බාධක නොවේ. විමුක්ති සුවය සිතට දැනේ. සක්මන එතරම් ප්‍රගුණ කර නොමැති නිසා සක්මනේදී සිතත් ගතත් ඒකාත්මක වීම එතරම් සතුටුදායක නැත. පරියන්කේදී දෙපාවල ඇතිවන වේදනා නිසා භාවනාව කරන අතරතුරේදී ලියවුව වෙනස් වීමට සිදුවීමට තරමක බාධාවකි. ඒක ප්‍රශ්නයක් විදිහට නෙමෙයි ප්‍රකාශයක් විදිහට දීලා තියෙන්නේ. ඒක තැනක ලියලා තිනවා මට ආනපාන සතිය නැත්තම් අරමුණේ හිත පවත්නකොට ඉතිවිලි වෙනවා. ඒ හිතවිලි එච්චර බාධාවක් කරගන්න නැතුව නැත්නම් අවිල පළච්චාවයි. Tamanda අරමුණේ ඉන්න පුළුවන්කමක් තියෙනවා කියලා වාක්‍යයක්. ඒ වගේ තමයි කකුල වේදනාව, හිතවිලි වේදනාව. ඒකත් ආනාපානිය අතරමේ ඇද්දී හිතවිලි වේදනාව දිහා බලන්න පුළුවන් නම් ආනාපානයේ හිතවිලි ආනාපාන වේදනා ආදි වශයෙන් දෙක දෙකක් ගැටීම දෙකක් සංසන්දනය සඳහා වර එක හිතවිලි වෙනවා වර එක වේදනාව වෙනවා වර එක සද්ද වෙනවා අන්නේ ගැටුම තියෙද්දි තමන්ගේ ප්‍රමුඛතාවය ආනාපාන දීගෙන යනවනම් එතකොට සතිය බාධා වෙන හුඟක් අඩුයි. අපි හිතමු වේදනාව වැඩිකම නිසා ඉරියව මාරු කොටයි කියලා. නමුත් මේ මාරු කරන නැවතිල්ල මාරු කරනවා නම් යෝගාවචරයක් විදිහට මාරු කරනවා නම් පරීක්ෂා කරලා බලන්න පුළුවන් මාරු කරාට පස්සේ සතිය කැඩෙන්නේ නැහැ. හුඟක් වෙලාවට කැඩෙන්නේ නැහැ. කැඩෙනවා කියලා හිතුවොත් නම් කැඩෙනවා. කැඩෙන්න අවශ්‍යතාවයක් නැහැ. තමන්ට තේරෙන්නේ මේ දන්නවා හේතුව මේ කකුල අමාරුයි. එක තැනක තඩිස් වෙලා තියෙන්නේ ඉඳගෙන ඉඳලා. එනිසා මේ සතිය බාධා වෙලා තර්ජනය වෙලා ආනපණ්ඩ හිත යන්නේ වේදනාව උග්‍රයි. ඒකෝර තමයි දන්නා මේ චේතනාව නිසා මම මේ ක්‍රියාව කරනවා. ඒ ක්‍රියාව නැවතිල්ල කරන්න කියනවා. කකුල වෙනස් කරන එක, ඊය වෙනස් කරන එක. ඊට පස්සේ ආයේ නැවත අරමුණට යොත් යන්න පුළුවන් නම් බැලුවොත් සතිය ඉච්චරම කැඩෙන්නේ නැහැ. නිසා මේ නිදාගත්ත දරුවෙක් ගිහිල්ලා කරේ බුදියා හිටපු දරුවා ඇඳේ තියෙනකොට නැගිටින් නිඳා නිඳ කඩන්න නැතුව තියන්න අම්මා දැනගන්න. කකුල් දෙක පුන්නපු දරුවා කකුල් දෙක ගිහිල්ලා ඇඳේ තියෙනකොට බබා නැගිටිනවා නම් බබාගේ දෝෂනේ අම්මගේ දෝෂේ. අම්මා දැනගන්න ඕනේ දරුවා නිඳ කඩා ගන්න නැතුව ගිහිල්ලා තියන්න. ඒ වගේ මේ හදාගත්ත සතිය කඩා ගන්න නැතුව ගෙනියන්න මේ වගේ මේ අකට විකට හරහා තමයි අපි තේරුම් ගන්නේ. ඒ නිසා මේක ඉච්චර ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා. ඉතින් මොනවාරු කරා සතිය කැඩෙන්නේ නැති බව මම උත්සාහ කරනවා. ඒක නැත්නම් මට අත්දකින්න පුළුවන් කියන්න පුළුවන් නම් අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. ඉතින් මාරු කරමින් පවත්තන සතියත් ඉතින් මාරු නොකර පවත්තන සතියත් අතර බැලුවොත් ඉතින් මාරු කරමින් පවත්තන සතිය වඩා කාර්යක්ෂමයි. වඩා දක්ෂයි. වඩා හුරු බුද්ධි ඉතින් මාරු නොකර පවත්තන සතියට වඩා කියලා කියන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ මම ආනාපාන සති භාවනාවේදී සුළු වේලාවකින් සිත සම්තුන් වී ආනාපානයේ සියුම් වී විගස ශරීරය ඇද්දීමට පටන් ගනී. ඇද්දීමට ඉඩ දුන් විට ආනාපානය එම අවස්ථාවේදී නොදැනේ. ඇද්දීම අවසන් වූ විට නැවත සියුම් ලෙස ආනාපානය බැලිය හැකිය. හරියන්ක කීපයක කීපයකදීම මේ සිදුවේ. අනාකර ඉදිරි පියවර පැහැදිලි කරන මෙන්න ඉල්ලා සිටිනවා. මේකෙම ලියලා තියෙනවා <clears throat> පැද්දීම් පටන් ගන්න ඉස්සලා ආනපානෙ පෙන්නවා පැද්දිලා නිසින්ින්ද වුණාට පස්සේ එයා නතර වුණාට පස්සේ නැවතත් ආනපානෙ පේනවා නම් අපිට කියන්න පුළුවන් <clears throat> පැද්දෙන් ඉස්සලා සතිය තිබිලා තියෙනවා ආනපානෙ තිබිලා තියෙනවා පැද්දුණාට පස්සේ සතිය තිබිලා තියෙනවා ආනපානෙ විදිලා තියෙනවා එහෙමනම් මේ දෙක අතර මැද මොන්නව තිබුණත් කෙලෙසිලා නැහැ නිසා ඕනේ අන්‍ය බජල් එකක් වෙන්න ඉස්සලා සතිය නම් උනාට පස්සේ සතිය නම් මතක තියාගන්න ඒකෙන් අපිට හානියක් වෙලා නැහැ. ඒ නිසා නටන්න කියන්න ඕනේ තෝවිලා. ඕනේ කෙලෙසකට එන්න කියන්නේ. ඕනේ හිතීලකට එන්න කියන්නේ. ඕනේ වේදනාවට එන්න කියන්නේ. එnde ඉස්සලා සතිය නම් ආවට පස්සේ සතිය නම් ඒ අතරමැද තිබුණු ගැල්ලේ කිසිම හානියක් වෙලා නැහැ. මේ විදිහට අපිට සතියේ තියෙන ආරක්ක පච්චුපට්ඨානේ අපිට ආරක්ෂාව ලබා දෙන ගතිය තමයි දැනගන්න පුළුවන් මේ මැදත් මුලත් අගත් දෙක සතිය නම් මැද සතිය නැතුනට ප්‍රශ්නයක් නෑ මේක මේ රසවත් එහෙම නැත්නම් මුෂිත්තන්නාසලු නිදර්ශනයකින් අටුවාචාරින් වහන්සේ පෙන්වන මිගපද වළංජන ක්‍රමය කියලා. මිගපද වළංජන ක්‍රමය කියන්නේ දුන්නින් විදපු මුවෙක් ඒ දුන්න කාගෙන යනවා. ඒක වැද්ද දානවා. එතකොට වැද්ද කරන්නේ ඒ සතාගේ කුර ලකුණු දිගේ එලවනවා. වරින් වර ලේ පිටුත් වැටලා තියෙනවා. ඉතින් මේ එලවගෙන එලවන යනකොට වැද්දා මුවත් එක්ක වැඩි දුරස්ත වෙන්න දෙන්නේ නැහැ. උල්ලුවන් තරම් වේගෙන් එලවනවා. එලවනකොට නමුත් මුවා එහෙන් දානවා මෙහෙන් දානවා කලයන්ෙන් දෙනවා. ඒ නිසා තමයි මුවත් එක්ක දුරස්ත වෙච්ච ගමන් තෝ දැනන මතක් කරනවා වහන්සේ කියනවා මුවා ගල්තලාවක් උඩින් දුවනවා දැන්. ඒතර ගල්තලාවේ මූල ලකුණු නැහැ. කුර ලකුණු නැහැ. ගල්තලාවට පයින්නකොට කුරේ තිබුණ වැලිය අර ටිකක් පෙනේ. ඊට පස්සේ කල උඩ කුර ලකුණු නැහැ. නමුත් මුව වැද්ද දන්නවා මෙතනින් මේ සතා රිංගුවා නම් ඒක අලිමං කඩෙන් යන්නෙත් නෑ, කොටි මං කඩෙන් යන්නෙත් නෑ, මීමින්න මං කඩෙන් යන්නේ. ඔක යන්නේ මුව මං කඩෙන්. ඕමංකට අඳුරන්නේ වැද්දා විතර. එයා දන්නවා මෙතනින් පැන්නන ඔයා කැලේට රිංගන්නේ අතනින් තමයි කියලා. මට පිටපැයි ලකුණු තෝ එහා පැත්තට කියලා මු ආයෙත් කුර ලකුණු දැක්කනම් ඌ ගල උඩින් ගියත් එක අපිට උන අලේ උඩින් ගියත් එක දැන් පිළ උඩින් ගියත් එකයි. දැන් ආයෙ මුවාතේ නොබෝ වෙලාකින් අම්බලා ගන්න පුළුවන්. අයියෝ මොක ලකුණු නෑනේ. <clears throat> නැති වුණානේ කියලා ගල උඩ දෙවර බහන්න පටන් ගත්තොත් වැද්දා. ඒක වැද්දෙන්නේ නෙවෙයි. ඒක නිකන් මේ કૃතිම වැද්දෝ. සංඝා ගොඩාක් ඉන්නේ કૃතිම වැද්දෝ. මේ මොයංගලේට ගියාම වැඩි භාෂා දෙක තුනක් අල්ලන්නේ ඒක අකනවා. ඒ કૃතිම වැද්දෝ උණ්ඩ දඩයන් දෙන්නේ නැහැ. දීම වැද්ද දන්නව ගල උඩින් සතා ගියාට යන්න ඉස්සරත් කුරලක්න තියනවා ගියාට පස්සෙත් කුරලක්න තියනවා. ඉතින් අර මිංගපදය මුර්ගයාගේ පාද වළංජනය ගෝලකුණු කුරලකුණු මැද නැතුණා කියලා ප්‍රශ්නයක් නැහැ. ඒ විදිහට මුලයි අගයි දෙකේ සතිය තියෙනවනම් වැඩේ මතේ. ස්වාමීන් වහන්සේ වහන්සේගේ දේශනාවට සම්බන්ධ වෙන මට තේරුම්ගත් දෙකී සතිය පීඨයම ඉතා වැදගත් දෙයක් බව. එම නිසා නිතරම සතියෙන් ඉඳීමට වෑයම් කරමි. රාජකාරී කරන විටද මම මෙසේ අවධානයෙන් සිටිමි. වෙනදාට වඩා මම මගේ සිතුවිලි වල ස්වභාවය සිතුවිලි වලට හේතු කුමක්දයි දැන් හඳුනාගත හැකියි. හැකි වී ඇත. විතක ඊර්ෂ්‍යාව තරහා වෛරය නිසා මම නොයෙක් විදිහේ ක්‍රියා කළමුත් දැන් මට ඒ අවබෝධ වේ. නමුත් මෙම තරහා සිතුවිලි එම ආම එහෙම නැවතී නැත. එය එන බව පමණක් අවබෝධ වී ඇත. අවබෝධයේ පමණක් ඇති නිසා මම ඒවා බැලිය යුතු ඇත. මේ කෙසේ කිරීමෙන් අඩු මැඩලිය හැකි දයන්න පහදා දෙන්න මැනවි. නිවන් සරණයි. මේකෙදි තියෙන දෙයක් තිබිලා තියෙනවා. අඳුර ගන්න නැතුව දැන් දෙදේ අඳුරගෙන තියෙනවා. අපිට කරන රෝග නිర్ణයක් වෙලා තියෙනවා. ඊට පස්සේ මොනවද බෙන්න ඕනේ බේත කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මේක දන්නවා මේක හෙපටයිටිස් ඒක නැත්නම් මේක මැලේරියා. මේක මේ කහ වුණ මොකක් හරි කියලා. ඊට පස්සේ වෛද්‍ය පොතක් ගත්තම හරි ලේසි මේ ලෙඩේ සිරන මේ බේත. ඒක ඒකට වෛද්‍යවරයෙක් ඕනේ. ෆාමසිස් කෙනෙකුට දීපු ගමන් දාන්න. බුදුරජාණන් වහන්සේගේ තියෙන විශේෂත්වය තමයි රෝගය හඳුනා ගැනීමමයි බේ. දිත් දක්ෂනා පහතප්ප. දැක්ක පමණින්ම ඒ ලෙඩෙට ඉන්න බැහැ. උදාහරණයක් වශයෙන් කියනවා නම් සුපර් මාකට් එකට ගිහිල්ලා නිතරම බඩු හොරකම් කරන හොරෙක් ඉන්නවා. ඒ සුපර් මාකට් එක දන්නවා මේ මිනිස්සේ අරසාව අරහා ඇන්ලා ගිහිල්ලා හොරකම් කරන්න ඇති. මේ නිසා කවදා රාසුතු සේවාව කරනවා. නිල ඇඳුම් අඳිනව නැති කෙනෙක් පාරිභෝගිකයෙක් වශයෙන් රාජසොත්තු සේවාවට දාලා ඒ මනුස්සයා මෙයයි හොරා කියලා දැනගත්ත දවසේ ඉඳලා ආයෙ හොරා ඉන්නේ ආයෙ කවුරුත් කියලා කියන්න ඕන කමක් නැහැ දැන් මං අහුවෙලා ඉන්නේ කියලා දන්නවනම් ආයෙ හොරා අල්ලන්න දඟලන්න ඕනේ හොරා දැනගත්තම නිමින්නේ ඒ වගේ මේ කෙලෙස් වල තියෙන මහ චපල කොන්ද පණ නැති නන් මේ කිසිම චාරයක් නැති දෙයක්. අපි මේවා සමාදන් වීමෙන් තමයි ඒවට පණෙන්නේ. කෙලෙස් තුප්පහයි කළා හලකලා කතා කරුවෝ සති ඉස්සරහට තියලා කෙලෙස් වල කිසිම කොන්දක් නැහැ. දෙයන්සේ කියලා තියෙනවා සඳහන් කරලා තියෙනවා කෙලින් කරගත්ත සතිය සීමාට පර්වතයත් මහණි දෙකට බලන්න පුළුවන් මේ තුච්ච අවිද්‍යාව ගැන මොන කතාවද කියලා. අපිට මේ වෙන්නේ අවිද්‍යාව හිමාල කන්දරතේ ලොකු වගේ. ඒක තමයි අවිද්‍යාව කියන්නේ ඇත්තටම. අවිද්‍යාවේ උදේ විලිකොන කෙලපිදත් තරම්වත් ගණන් ගන්න දෙයක් නෑ. සතිය ඉස්සරහට ගත්ත ගමන් අර ඔක්කොම පච වෙලා යනවා. අපිට වෙලා තියෙන අපි සතියට වැඩිය අවිද්‍යාව අදානවා. කෙලෙස් අදානවා. ඌව ගැන කතා කරනවා. ඌව ගැන කට කතා පතුරු වෙන්නේ ඉන්න කෙලෙස් වැඩේ. ජීන්සප් පිටිමැදට අයිලගෙන නැත කරුවා නම් ඕක තමයි හොරයි කියලා වෙන දඬුවම් කරන්න ඕන කමක් නැහැ. ඒ නිසා බුද්ධ ඥානසිකේ තියෙන ශ්‍රේෂ්ඨත්වය මේකම වෙන විදියකින් ඔය අයින්ස්ටයින් කියන ගණිතඥයා ලිව්වා. එයා තමයි ගියේ සතවසේ පාරිසි ලොකු විද්‍යාඥයා. ඕනෙම ගාණක් හොඳට කියවලා බලනකොට උත්තරේ තියෙනයි කියන්නේ. ගාණ හොඳට කියවපන්. ගාණ තේරුම් ගත්තම උත්තරේ තියෙනවා. අය වෙනම ක්‍රම ඕනේ නැහැ. ගාණ කියවන්නේ නැතුව තේරුම් ගන්න නැතුව හදන්න බෑ. එයා හොඳට ගාණ දිහා බලපන්. ගාණ තේරුම් ගත්තා කියන්නේ උත්තරේ තියෙනවා. මේ මනුස්සයා ඊට පස්සේ ලියන්නේ උත්තරපත්ත පරීක්ෂා කරන මිනිහට හේතු ගන්නවා. දැන් මිනිහ ගහන හදලා ඉවර උත්තරේ බලපුවා. නිසා අපිට තියෙන අපි මෙතෙක් ප්‍රශ්න දිහා බලලා නැහැ. අපි හිතුවයකට විශේෂඥ වෛද්‍යවරයෙක් ඉන්න ඕනේ, මානසික වෛද්‍යවරයෙක් ඉන්න ඕනේ, බැංකු මැනේජර් කෙනෙක් ඉන්න ඕනේ, රක්ෂණ සංස්ථාවක් තියෙන ඒගොල්ලෝ බලයි. මම ගාමිණී පොන්සේකයි මාන්නී පොන්සේකයි බල බල ඉන්නවා. ඉතින් ඒකට වෙන්නේ මොකද? අර කෙලස් ටික නගිනවා. තමන් පිළිබඳ දැනුමක් නැහැ. දැනගත්ත දවසෙත් හිතෙනවා නැද්දකින් බලන්න බලන්න හම්බෙලා දිනේ කුණුමයි කෙලෙස්මයි පංචස්කන්ධෙමයි අසුචිමයි ඒකලෝමා නකාරන්ත චිකුණු පංචස්කන්ධේ ශරීරය හරි ශෞත්‍ය කියයි ඉතින් ඉන්නේ ඒව හරියන්නේ ඕකේ එකක් හරියට හොඳට බැලුවොත් උත්තරේ තමයි මේ නිසා මේ දැනීමම කොහොමම තියේදී කිසිම උත්තරයක් අපේක්ෂා කරන්නත් එපා බේතක් අපේක්ෂා කරන්නත් එපා කෙලෙස් වලට එන්න ආරින්න මේකට ඥානපෝනික ස්වාමීන් වහන්සේ උපමාවක් දෙනවා. ඒ හොඳම පොතක් කියවලා බලන්නේ Power of Mindfulness කියලා ලියච්ච පොතක්. ඒක සිංහලට දාලා තියෙනවා සත්‍යමත් භවයේ බලය කියලා. ඒකේ කියලා තියෙනවා යක්ෂ වැඩකම් කරන විජ්ජං කරන යකදුරාලා හොඳටම දන්නවා මේ වැඩ කරන්නේ සීරි මස්සිනාද ඔඩ්ඩි මස්සිනාද කියලා දන්නවනම් නම කියලා කතා කරොත් ඌට ඉන්න බැරිලුවා. යකාගේ නම කියලා කෙලින් කතා කරන්න පුළුවන් ඕන එකෙක් බයයි. දුවන්න ගියොත් එළවලව කනවා. <clears throat> ඕනේ යකේ කෙලවෙලව කරනවා. කොන්ද බන්නේ නැති බව දන්නවනේ දුවනකොට. එල්ලිප කතා කරලා තෝ අහවලාද කියලා ඇහුවොත් සලූට් එකක් ගන්න යස් කියනවා. ඊට පස්සේ උගේ වල ඉවරයි. ඉතින් ගෙදරට පොලිස් කාර්යයක් ආවට කලබල වෙන්න එපා. අහන්න මේ ඩෙන්ටි කාඩ් පොඩ්ඩක් දෙන්නේ කියලා. යා වගකේ යා ගෙදරකට එන්න ඉස්සලා වග වෙන්න ඕනේ පොලිස් කාර්යයෙන් ඇහුවොත් වගේ ඩෙන්ටි කාඩ් එක දෙන්න. ඉතින් ඕ හොරෙක් නම් ආපු ගමන්ම ඌ යනවා යන්නේ. ඕනේ නිලධාරියෙක් ඕන කෙනෙක් තමයි ළඟට ආවට අපිට ප්‍රවේශිකමේ අයිතියක් තියෙනවා. ඔයාට රාජකාරී කරන්න පුළුවන්. ඔයා කවුද? යාට ඔප්පු කරලා දෙන්න බෑ නම් කන රත් වෙන්න ගන්න එකයි තියෙන්නේ. එහෙම අපේ පැත්ත හොඳ ලස්සන කතාවක් කියනවා. අම්මා මල්ලත් වැඩ කරනවා. දුව අනියම් ප්‍රේම සම්බන්ධයකින් දරුවෙක් ඇති කරා. ගමේ වසන්න බෑ. අලි අවුලයි ඊට පස්සේ ගම මාරු කරා. වෙන කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ ඒ ගෙදර ප්‍රශ්නකදී පොලිස් කාර්යයක් ඇවිල්ලා ඒ පරීක්ෂා කරන්න ඕනේ කියලා. අම්මා ගිහිල්ලා කියනවා එහෙම දෙන්න බෑ. මහත්තයා කවුද කියලා. ඉල්ලම් කරන්න දෙන්න එපා. මම පොලිස් කාර්යයක් කියලා අරගෙන හත්තන්දයි ඒකලු ඔහොම කියලා ආපු කෙනෙක් නිසා ළමේ කම්බ වෙලා ගියේ දැන්. කරුණා කරලා මහත්තයා කවුද කියලා කියන්නේ. ඉවරයි. ඒකට පොලිසිය කැප් එක බිම තියලා සලූට් එක ගහන්න ඕනේ. අම්මා කියන කතාව ඇත්තෝ. කාට කාටවත් විතරින් ගන්න දෙන්න බෑනේ. එල්ල ගේයිවනේ. ඒ වගේ කොයි එක ආවත් මොන පෙනේ පුම්බගෙන ආවත් ආන්න මේ තමන් කවුද? එයි මේ ආවේ. ඒ වගේ ඕන කෙලෙසක නම කියලා කතා කරන්න පුළුවන් නම් කෙලෙස් බලේ හැමම උලම්බයි. ඒ තරම්ම මේ සති ආලෝකේ ඒ තරම කෙලෙසට මූණ දීම ඒ තරම එළඹ වාසය කිරීම ඒ තරම ක්ෂණ සම්පත්තිය සංසාර පුරා ඇති කරපු මෝහ පටල එක චිත්තක්ෂණෙන් කපනවා කෙලස් සංසාරයක එකතු කරපු කෙලස් එක චිත්තක්ෂණෙන් කපනවා එහෙව් බලවත් සතිය දන්නේ නැතිකම තමයි අපේ තියෙන අපි මේ දඬුවම් විඳින්න හේතුව මේ දුක් විඳින්න හේතුව මානසික අසහන හේතුව අපි සත්‍ය දන්නේ නැහැ සතිය දැනගත්තා නම් මැජික් බලයක් තියෙනවා ගෞරවනීය ස්වාමින් වහන්සේ දැනට මම සක්මන් භාවනාවේ යෙදෙන විටදී වම දකුණ යයි සිතමින් ප්‍රවිෂ්ඨයක් ලබා ගනී. එසේ දිගටම ඒ ආකාරයට සක්මන කිරීම ප්‍රමාණවත්ද? එසේ නැත්නම් මේ කෙසේ වැඩි දියුණු කර ගැනීමට හැකිද? ඉවර තබන වේගය ඉක්මනින් සිදුවේ යුතුද? එසේ නැත්නම් ඉතා සෙමින් සිදුවේ යුතුද? ඒට කරුණු පහදා දෙනමින් අන්නාවෙන් ඉල්ලා සිටිමි. නිර්වාණ සරණයි. මම පසු කොටසට නම් කියන්න දෙන්නේ නැවතත් බණපටි ආන්න ඒක ඔක්කොම මේ ප්‍රශ්නවලට උත්තර දීලා තියෙනවා. මුල් කොටසට කියන්න තියෙන්නේ මේ විදිහට ඇවිදිනකොට මොනවද දැනෙන්නේ කියලා කියනවනම් මට කියත හැකි මෙන්න ඒකට කරන්නේ. තම මේක කෙරුවා මොකක්ද අම්බෙච්ච ප්‍රතිඵලය. එහෙම නැත්නම් අත්විඳිනදී. ඒක නැතුව මේ මගෙන් නතර කරනවා නම් බුදුමි ස්වාමීන් වහන්සේ කියන්නේ උත්තර පත්‍රයේ ගාණක් කියලා තියෙනවා. ගණන සුළු කරලත් තියෙනවා. උත්තරේට ඉරි ගහලා නැහැ. එහෙනම් ලකුණු දපෙනවා. උත්තරේ මේකයි කියලා උත්තරේට ඉරි දෙක ගැව්වොත් තමයි දන්නේ මේ මිනිස්සු අන්තිමට ගිහිල්ලා තන ඌ දන්නවා මේක උත්තරේ බව. එතකොට ගාන සුළු කරලා උත්තරේ ඉරි දෙක ගැව්වේ නැත්නම් ඉරි දෙක ගහපු නැති නිසාම මුළු ලකුණු පාන ලැබෙන්නේ නැහැ. ඒ නිසා මෙතනදී වම කියලා තියෙනවා. වම දැනගෙනත් ඉන්නේ නැති මෙනෙහි වෙලා දකින්නත් ඒක ලියලා නැහැ. මොකටද භාවනා කරන්න කියලා එයා දන්නේ නැහැ. නැත්නම් භාවනා කරනකොට සක්මන් වල දැනෙච්ච දේ කමඨාන් සුද්ධ කිරීමේ අත්‍යවශ්‍යම කොටස. වැද්දගත්ම දේ ඒක ලියන්නේ නැත්නම්. මම අලිය විලපු දිවුල් ගෙඩියක් වගේ. ඇතුලේ මොකුත් නැහැ. ලස්සනට ගෙඩිය තියෙනවා. උස. ඒ නිසා මේ පළවෙනි කොටසට තමයි සක්මන් මේ විදිහට කරනකොට ලැබුණේ මොකද්ද කියලා කියනවනම් මෙවැනි සාකච්ඡාවට උඟාවක් වටිනවා මම ආරාධනා කරනවා. ඒ ප්‍රශ්න කරු ඒක ප්‍රශ්නයක් නෙවෙයි නම් බලපෑමක් නෙවෙයි නම් මේ විදිහට සක්මන් කරනවා මොනද වැටෙන්නේ කියලා ඒක තමයි ඉස්සරහා පාරට පෙරමග පෙරලකුණ. ඒ නිසා ඒ තොරතුරු එකතු කරන්න කැමති නම් ස්වභාවයට මම කැමතියි. මයික් එක තියෙනවා කතා කරන්න. අත උස්සන්න අවශ්‍ය තියෙනවා. එහෙම බයයි නම් ලැජ්ජයි නම් ඇඟිලා ඉන්න ඕන නම් අපි ඒ නඩුව විසිකරනවා ඊගා නඩුවට යනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආනාපාන සති භාවනාව වැඩිීමේදී හුස්ම රැල්ල තුනී වීයයි. සිතවිලිද ආලවන නමුත් සියුම්ම උස්මරල්ල හොඳින් වැටහි. මින්පසු සිත අප විසින් නිදර්ශනාවට නම්වා ගත යුතුද? නොයසේනම් નિરાයාසෙන් ආනාපානයේ මගින්ම සිත ඒ තත්ත්වයට පත් කරන්නේද? අන්නාවෙන් පහදා දෙන්නේ සිල්ලා සිටිමි. වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. යම් ප්‍රමාණයක් තියෙනවා ඉස්සර රැඩිය තොරතුරු. තමන් ආනාපානි ගත්තා. ඒ ආනාපානි ගත්ත නිසා ඔය කාමයේ කාම සංඥා අයින් කරලා දැන් ආනාපානෙ ඉන්න පුළුවන්. ඒ අමතරින් කියනවා බලන ඉන්න ඉන්න ඉන්න ආනාපානෙ දිවන් වෙනවා කියලා. ඕක තමයි කියන්නේ කෙලෙස් දිවනවා කියන්නේ. ඕක තමයි මේ ක්ෂය වෙන හැටි බලනවා කියන්නේ. ඕක තමයි වැය වෙන හැටි බලනවා කියන්නේ. ඕක තමයි නිරෝධය බලනවා කියන්නේ. ඕක දිගටම යන්න යන්න සුද්ධ විපස්සනාවක් තමයි වෙන්නේ. ඊට වැඩි ආය ලේබල් ගහන්නවක්වත් ඕකට වෙනම ඔයිල් කරන්නවක්වත් ඕන කමක් නැහැ. ඒ නිසා මේ ගත්ත මේ දර්ශනය, ගත්ත මේ නිරීක්ෂණය, ගත්ත මේ සත්‍ය විට අඛණ්ඩව කරගෙන යන්න මේක සැකකරන එක තමයි මේ හරිද, වැරදිද, සමතද, විපස්සනාද සැකකරන එක. ඉතින් පැහැදිලියට ගොරදීකට කරනවා කියන එක තමයි කියන්නේ. නමුත් ඉංගු දෙනෙක් මෙතනදී අන්දමන්ද වෙනවා. මොකද මේ අලුත් තැනකට හිත යනකොට අපේ හිත හරි බයයි. අපේ හිත කැමති නෑ නොදන්න දන්න නොදන්න ශීර්ෂයකට යනකොට. ඉතින් එතකොට වෙන්නේ මොකද්ද? කවදාවත් හිත අලුත් වෙන්නේ නැහැ. මොකද අපි අර දන්න යකා හොඳයි නොදන්න යකාට වැඩිය කියලා. ඔය දන්න කන වැන්දුව හොඳයි නොදන්න දිගට වැඩිය කියලා අරුදු කන වැන්දුව කකා ඉන්නවා. ඒ නිසා ඉදිරියට යන්න නම් සෙල්ලක්කාර වෙන්න ඕන. ඉදිරියට යන්න නම් බාල දක්ෂතාවක් වෙන්න ඕන. නැත්නම් බාල දක්ෂයෙක් වෙන්න ඕන. ඉතින් මම රිදෙන්න කියන්නේ මම කියන්නේ පිරිමියෙක් වෙන්න කියලා. මට වයින්නවා මේ ඉල්ලක්කාර වෙල්ලා කඩාන බලයල්ල මැරෙනවා මැරිච්චා පිස්සුවන පිස්සයිච්චා යන්නේ නැති අපෝ හැරලා බලන්නේ හරිද මේක බලන්න සමතද බලන්න විපස්සනා බලන්න යනවයි කියලා කියන්නේ අර ගමන අහුවෙච්ච වෙලාව කරගන්න නැතුව ගෙදර යනවා. ඊයර මිනිස්සේ කියනවලු හැමදාම පන්සලට යාපුවම බොන සද්දාවන්තයි. හැමදාම හාමුදුරන් කියනවනේ හාමුදුරන් තේරෙන්නේ නැහැ හාමුදුරන් අපිට නිවන් දකින තියෙන ආසාව. ඒකයි මේ වැඩ අතහැරලා දාන දෙන්නේ. ඒකයි මේ සිල් රකින්න කියලා හැමදාම කියනවා. එනිසා ආම්දුර එක දාසක් කරලා උපාසමත ඔය ඇත්තමද කියන්නේ කියලා. ඊට පස්සේ කිව්වලු අනේ ස්වාමීන් ඇයියේ මහන්න මම ඔබ හන්ද කොච්චර කල් නඳනවද? අයනම වාඩි වෙන්න. මං දැන් නිවන් දක්කනවා කියලා. ඒකළු පිස්සු දාන්නේ පවුලට කියලා එන්න බැන්නා ගෙදර ගිහින් එන්න කියලා. ඇත්තටම නිවන් දකින්න නෙවෙයි කතා කරන්නේ. මේ රට්ටු කියන හින්දා කියනවා මාත් හරි කැමති නිවන් දකින්න කියලා. නිවනට කිට්ටු වෙනකොට පස්ස පැත්ත වෙවුලනවා. ඊින් දාඩිය දානවා. මොකද හිතානින්නේ නිවනත් අර වෙනදව හම්බ වෙන විදිහේ ලාභ සත්කාරයක් වෙයි කියලා. නිවන කියන්නේ කරකවලා තැන්න. අපි දන්නේ නැති ශේෂ්ත්‍රයක්. ඉතින් දන්නේ නැති ශේෂ්ත්‍රයට යනකොට හිතාගන්න ආශා කරන්න දෙයක් නැහැ. ආශා කෙරුවා සංසාරේ දැන් ආශාව නැති වෙලා යනවා. ඒ වෙලාවට තමයි සද්දා ඕනේ කරන්නේ. ඒක තමයි වීර්ය ඕනේ කරන්නේ. ඒ තමයි සතිය ඕනේ කරන්නේ. ඒ විලායේ තෙපර බාණ්ඩයි පවුලෙන් ආණ්ඩයි කතා කරලා ඉතියොත් ඉතින් නිවන ඇවිල්ලා කතා කරලා යනවා ඉතින් ඔබ එන්නේ හිවාවා ඉතින් දැන් ඔබ එපයි කියනවා ඉතින් මම යන්යන් කියලා නිවන අපව යනවා ඒ නිසා අපි මේ වගේ බුදුරු කී ලක්ෂයන් වරින්ද කොච්චරකල් භාවනා කරන්නද හැම භාවනාවකදීම නිවන එනවා හැමදාම කියනවා මම ඊගාව පරියන්ක වෙනකම් පොඩ්ඩක් ඉන්න බැරිද දැන් මේ ඉන්න එපා කියලා නැගිටිනවා. ඒකල කියනවා මම අවුරුදු මේ බුදුහාමුදුරු ඉන්න කාලේ කියනවලු මිනිස්සු මේ ඇඟිල්ල නියපොතු අඩි එකමාරක් වෙනකන් තපස් රැකලා තියෙනවා කියනවා. කොණ්ඩ බිම ගෑ වෙනකන් තපස් රැකලා තියෙනවා කියනවා. ඒක දැකපු දෙයක් නෑ. දවති ගෝතම බුදුජානනාථ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ලෝකෙට පහළ වෙනකන් මේ තපස් රැක්කද වහන්සේ නියපොතු අඟල් ගාණක් වැඩෙනකන් වහන්සේ ඉන්නේ ඉස්සෙල්ලා මිනිසු බින්සු භාවනා කරා ස්වාමීන් මුළු ඇඟ උඩින් වැඩෙනකම්. ඔබ වහන්සේ ඉන්නේ ඉස්සෙල්ලා ලෝකේ වහන්සේ කිස් බිම ගෑනකම් බංක එක එක්කත් නිවන් දැක්කේ නැහැ. ඔබ වහන්සේගේ සාසනය හත් අවුරුදු මල් මඩ දැරියෝ නිවන් දැකලා තියෙන ස්වාමීන් වහන්සේ බය නැතුව ඉදිරියට ගිහින්. පැබරවාන ගත්තොත් නම් කිසි ගමනක් නැහැ. ඒ නිසා බහුවචනෙන් නම් නිවන් නැහැ. අත්‍යත් එක්ක කතා කර නිවනක් නැහැ. මේ වෙලාවේ කරුණා නම් දැන්. නැත්නම් ඒකට ප්‍රමාදේ කියලා කියනවා. දැන් යන්න නම් අප්‍රමාදේ ඕනේ. බෙල ගැහුණානේ කලදුතු කල වැලියකම් කඩාගෙන අනේකයි තියෙන්නේ. කම්මෝගෝ චිකාගෝ. ඒක ඒකට මම කියන්නේ පිරිමිකම කියලා. ඉතින් ඕකට බයිනවා මට හරිය. එනම් ගෑනුට නිවන් දකින්න බැරිද කියලා. පුළුවන් අපා පිරිමි නැගතෙන් ඉපදෙන්න ඕනේ. ඒ වගේම ගෑනු නැගතේ පිරිමි ඉන්නවා හැරෙන්න බෑ. ඒකත් ඉතින් නිවන් නැහැ. ඉදි තියෙන්න ඕනේ කාගෙන යන ගතිය. ඒකේ ඉන්නේ නැහැ මුලදී. දැන් දෙනකොට සිල්ලගෙන නැවොත් ඉන්නේ යනකොට තේරෙනවා තමයි. මේ අලුත් පාරක් යන්නේ. මේ වෙලාවේදී වනවන ඉන්න බෑ. හැරි හැරි බලන්න බෑ. කඩාගෙන යන එකක් තියෙන හේන ගෙඩිය වගේ. බොම්බ කට ගියොත්වත් කමන්නේ නැහැ. නම්බුයි. එහෙම කරලා හතපය කඩලා ගියත් නම්බුයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඉන්වීම හැකිලිම ආරමුණු කරමින් පරයන්කේ නිරත වෙමි. ඉන්ද සිතුවිලි නැති, මැරිලත් නැති විභූතිය බලා එම කාලය දීර්ඝ වීම දෙස කලක සිට බලා සිටිමි. දැන් පැය ඉක්මවා පැය 1යි විනාඩි 15ක් පවන පාදයන්කේ යෙදී සිටියද සියලු සතියකින් විම්වීම හැකිලිම උපයෝගී කර ශරීරයේ දෙස බලා සිටිමි. පැමිණෙන ආකාරයට බලා සිටිමි. මූල කර්මස්ථානයේ ඉහළින් සිටි. සමාධියයි කියන ස්වභාවය නැත. එද හේතු සතිය පමණක් මුළු පරයන්කය තුළම ඇත. සමාධිය සතිය වශයෙන්ගෙන පරයන්කේ නිරත වෙමි. নমස්කාර පූර්වක පහදා දෙන ලෙස ඇද සිටිමි. සමාධියේ සතිය ලෙසගෙන සමාධි පරයන්කේ ජීවත් වෙනවා කියන එක ව්‍යාකරණයකට අර්ථ දෙන්න ගැලපෙන්නේ නැහැ. නමුත් මේකෙදී එකට එකිනෙකට තුඩු දෙන ගමිතියකින් මේ ගමන යන්නේ. පරියන්කේදී වගේ පැයකමාරක් හෝ පැය විනාඩි 15ක් ඉන්නකොට හම් වෙන ඒ එකල මේ හුදේකලාව කියන එකක් තියෙනවනේ. විවේක වෙන ගතිය. ඒකේ කොච්චරක් සක්මනීති ගන්න පුළුවන්ද කියලා බලන්න. සක්මන ඔහේ වෙන්නදරලා නැත්නම් සක්මන අනායාසයෙන් වෙන්නදරලා මේ සක්මන තුලත් විස්රාම වෙනවනේ. සක්මන තුලත් හුදේකලාව වෙනවනේ. සක්මනසුපත් විවේක වෙනවා නම් ආ ඒක හිතා ගන්න පුළුවන් දැන් පරියන්කේදී දැන් සක්මනේ වියයි. ඊට පස්සේ දිනදා වැඩ කරනකොට තමයි පුරුදු තැන නිසි පරිදි වැඩක් කරගෙන ඉන්න වෙලාවයි Tamanට විස්රාම වෙනවා දැනෙනවනම් පොඩි වෙලාවකට නිකන් බරපතල කාරණාවක් කරවත් හොඳට විවේක වෙන බව තේරෙනවනම් පිළිචි ගතියනවනම් ඒ විදිහ තමයි මේක ඉතිරි පැතිරි වැඩේ. පරියන්කේදීම නෙවෙයි. හරියන්කේ තමයි හුඟක් වෙලාට මුල අත්දකින්නේ ඊට පස්සේ ඒක සක්මණට දාන්න ඕනේ සක්මණෙන් එදින්දා වැඩ වලට දාන්න ඒකට තමයි තේරෙනවා එදින්දා වැඩ වලදීත් එහෙම එහෙම විස්රාම වෙන ගතිය වැඩි නම් මහන්සි වෙන්නේ නැහැ ඇඟට කිසි මේ දරත ගතියක් ඇඟට වෙන හේබාන ගතියක් එන උදේ නැන්දාන කොහේ වැඩ කරතයි ඊට පස්සේ ගිහින් ඉඳගත්තට පස්සේ මහන්සුණා කියලා අමාරුවක් නැහැ මේ දෙක අතර සමතුලිත වෙන්න ඕනේ එදින්දා වැඩ වලයි පරියන්කේ දෙක අඳුනගන්නේ පරියන්කේ ගන්න එක ඒ තරම්ම නැතුණාට ලාවට හරි කමන්නේ ටිකක් හරි කමන්නේ යන්තමට හරි කමන්නේ සක්මනේදී ඉදින්දාට වඩාත් යනවනම් එහෙනම් කියන්න පුළුවන් පැතිරෙනවා කියන. ඒක නැත්තම් මේ අල්ලගෙන අල්ලන්න හදන්නේ සමාධියයි සතිය නෙවෙයි. සතිය ඇල්ලුවා නම් ඒක කවදාකවත් අර හැදෙන කොල්ලා පොඩි කවදාවත් තොටිල්ලේ තියන්න බෑ ඌ පයින්නවමයි. තොටිල්ලේ හිටියනම් බම්මනේ. උදේට මතක තියාගන්න සිබ්බතේ තිබ්බනම් මැටි බබා වගේ ඒක බම්මනේ. ඒව හැදෙන දරුවෝ නෙවෙයි. හැදෙන දරුවා තොටිලි කියන්නේ අම්මගේ තනෙත් තරනවා, කටුඩුවක් පයින්නවා, කොණ්ඩෙත් ගලවනවා. ඒව තමයි හැදෙන දරුවා කියන්නේ. ඒ නිසා සතිය කවදාවත් තොටිලි කියන්න බෑ. දැක්කම ගමන් පැන්නා. දඬුවටි උඩුමුත් පයනවා. කල්ලක් කඩා ගන්නවා. එහෙම සතියක් මේකේ තියෙන්නේ. ඒ නිසා මේ තොටිල්ල හැදෙන සතියක් ඔය දිනකොට වැඩෙන්න හරි. වැඩෙනකොට සක්මනේදී සින්දා වැඩවල ඔය එකලස එනකොට තේරෙයි මේක කොටු කරන්න බැරි එකක් කියලා. ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනා වැඩසටහනේ ආරම්භක දිනේදී පද නිදිමත ගතියක් යාන්ත්‍රපට ආනාපාන සතිය වඩවා ගනිද්දී ඇඟේ සතුන් භූමි වැනි දුවන ගතියකුත් දැනුනි. ඔබ වහන්සේගේ ධර්මදේශනෙන් වඩා දිලිමත් වෙමි. සක්මනේදී නල්ලේ සංවේදී වේ. අද දිනේ නිදිමත නොමැත. සතිය වඩවා ගැනීමේදී හුස්ම රැල්ල නැති වී වා කාපාට වලාකුළු වැනි දෙයක් එමින් නැති වී යයි. මේ අවස්ථාවට පසුව අවරක් කළ යුතුද? පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා. මොයිගාට එන්න ඕනේ මොකද්ද කියලා අපේක්ෂා කෙරුවොත් ওই ගමනේ සුන්දරත්වේ නෑ. වෙන ඕන දෙයක් බලාපොරොත්තු වෙන. තමයි තේරෙනවා පළවෙනි දවසේ වැඩි දෙවෙනි දවසේ සතිය අඛණ්ඩභාවය ඒ මුළු චිත්ත වීදියම නැත්නම් මුළු ජවනිකා පෙළම වෙනතට වෙදී සති සති ආලෝකයට යට වෙන ගතියක් සති අඛණ්ඩ ගතියක් පේනවා නම් අපි ක්‍රමයෙන් කරන්න තියෙන්නේ සතියට වැඩේ බාර දීලා පැත්තකට වෙනවා. අපි කියනවා ප්ලේන් එක ඕටෝ පයිලට් ඉන් දාලා පයිලට් විවේක වෙනවා. එයා කම්පියුටර් දිහා බලනවා කම්පියුටර් ප්ලේන් එක යනවා. ඒ වගේ ඉස්සරහට යනකොට ඊගාවට මම කරන්න ඕන දේ හොයන්න පටන් අරගත්තා. ඒවට අපි කියනවා සංස්කාර කියලා. උත්සාහ කරන්න ඕනේ සංස්කරණය නොකර මේ අන ගහලා නැගිටලා දනිපනි ගහලා ආපු සතියට වැඩේ කරගන්න දීලා තමයි පුළුවන් තරම් හුදු නිරීක්ෂකේ විපස්සකේ මේක දිහා බලාගෙන ඉන්නවා නිකන් හරියට ආශයන්තරවට පයිලට්ින් දාලා කම්පියුටර් දිහා බලා ඉන්නවා පයිලට් ඒකට එයා දන්නවා දැන් මේ මෙමය යන්නේ මෙච්චරයි ගන්නෙ. සම්බන්ධී කරන ඔක්කොම යනවා. කම්පියුටර් හතරකින් මේ වත් පෙරිලා යන්නේ තොරතුරු. අර තියෙන වැඩේ හරියට යන බව බලාගන්න එක විතරයි. අඟිලි ගහන්න ගියොත් මේ මිනිසෙකගේ හිතන කල්පන සමතුලිතතාවයට වැඩි සමතුලිතතාවය සමහර කම්පියුටර් අරන් දීලා තියෙන ඉතින් තියෙනවා. ඉතින් ඒක උඩ කරන් තියෙන යnderලා යන එකයි. යnderලා මේ මේ ඉන්නේ විශ්වාස කරනවා තමයි මෙතෙන් දෙනකන් ආපු ක්‍රමය. හරි. එනදා සතිය දැන් වගකීමක් බාහිර ගන්න තරම් වැඩි වියපත් වෙලා තියෙනවා. කොහොම යන්න දෙන එක තමයි. ඒකකොට තමයි Tamanට මේ සියල්ලෙන් විමුක්ත වෙච්ච, Tamanගෙන් නිදහස් වෙච්ච. ඒක ඒක විසින් පවත්තන ජවයක්. ඒක ඒක විසින් පවත්තන ගැම්මකට එන්න වෙච්චාම භාවනා කරන්නෙක් නැහැ. නිරීක්ෂකෙක් ඉන්න භාවනා කරනවා. මට පේන්නේ එතෙන්ද යන්න හදනවා. ඒ එතෙන්ද මොනවද කරන්න ඕන කියලා අහන්න ඕන කමක් නැහැ. විශ්වාසයෙන් බාර දෙන්න සතියට වැඩේ කරගෙන යන්න එයා හොඳම විදිය කරලා දෙන්න. ඊළඟ සර්ණයි දර් ස්වාමීන් වහන්සේ ඉහෙන් ආනාපානය වඩන අතර එක් මොහතක ආශ්වාස හෝ ප්‍රාශ්වාසය නොදක සිටියා. නැවත ආශ්වාස ප්‍රාශ්වාස දැනෙන්න පටන් ගත් විට මනා වරණත දිනක් ක්ලිය කියලා සිහියෙන් සිටියේ. මේ සතිය නැති වුණ අවස්ථාවක් දැයි අනුකම්පාවෙන් කියා දෙනු මැනවි. අවස්ථා ඒ අවස්ථාවේ වෙන සිදුවිල්ලක් ආවේ නැහැ. අපි මේක මේ කෙනාට අභියෝගයක් විදිහට තව සූක්ෂම විදිහට කියනවා නම් බලන්න ප්‍රසවාසී ඉවර වෙලා ආස්වාසේ පටන් ගන්න ඉස්සෙල්ලා හැම වෙලාවෙම ඕක තියෙනවා. ඕක ඉත මහා ලොකු දෙයක් නෙවෙයි. දුවර බලන්න ප්‍රසවාසයේ අන්තිමටම ගෙවෙනකම්. ඒවිල ආස්වාසේ පටන් ගන්න ඉස්සෙල්ලා පොඩි විරාමයක් තියෙනවා. සමහරලාට ආශා ප්‍රසාර දෙකම ගෙවුනට පස්සෙත් ඒ වගේ එකක් වෙනවා. මොකද ඒකේ සූක්ෂම අවස්ථාව තමයි ප්‍රසාසය ගෙවෙන කම්ම බලන්න හිටියොත් කවදාකවත් ඒක ඊගාටන ආශාසත් එක්ක කලවම් වෙන්නෙම නැහැ. ඒව ධර්මතා, ඒව න්‍යාම ධර්මතා. ඒ නිසා යම් කිසි කෙනෙකුට පුළුවන් නම් අන්තිමට ගෙවෙන කම්ම ප්‍රසාසය බලන්න. ඊට පස්සේ තේරෙයි ඊට පස්සේ හිස් තැනකට ගිහිල්ලාමයි ආශාසය පටන් ගන්නවා. උදාහරණයක් වශයෙන් කියනවා ඉස්සරහට යන වාහනයක් රිවර්ස් එකට දාන්න යනවනම් එක චිත්තක්ෂණයක්වත් නිසල්මන් වෙලයි පස්සට එන්නේ. යන වේගෙන් අපව ගන්න බෑ. ගියර් ගියර් බොක්ස් එක කඩලා වැටෙනවා. මේ දෙක අතර මැද කොහොමද ગેප් එකක් තියෙනවා. අපි කොච්චර තක්කු මුක්කුද කියනවනම් කොච්චර අසත්‍යමත්ද කියනවනම් කොච්චර පමාද කියනවා. අපිට පේන ආශාසි ඉවර වෙන ඉවර වීමක් වෙන්න ඉස්සලා පස්සට පටන් ගන්නවා. නැත්තම් මේ දෙක එකට යනවා කියන්නේ. කවදාවත් නෑ. ඒ නිසා මේ පැත්තට ගියාට පස්සේ ඔය අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර අපිට හොයන්න අමාරුයි. දැනගන්න මේ ආශ්වාස ප්‍රශ්වාස දෙකම සංසිඳනවා වගේම ආශ්වාසයේ නිමාවෙත් සංසිඳීමක් හරහා තමයි ප්‍රශ්වාසය පටන් ගන්නේ. ප්‍රශ්වාසයේ නිමාවෙත් සංසිඳීමකට පස්සේ තමයි ආශ්වාසය පටන් ගන්නේ. ඒක තමයි මුලැමැදාක බලනවා කියන්නේ. පටන් ගන්නකොට බල ඉව මැදදී බල ඉවර වෙනකම්ම බලනින්න. ළහින් ඊට පස්සේ ගැප් එක අහුවෙනවා. එතකොට තේරෙයි අර ලොකුවට දැකපු එක දැක්කට පස්සේ ඒකම සූක්ෂම අවස්ථාව හැම ඉතිවිලි දෙකක් මැදම ශබ්ද දෙකක් මැදම වේදනා දෙකක් මැදම ආශස් ප්‍රසද්දයක් මැදම වම දකුණක් මැදම තියෙනවා. ඔතන තමයි නිවන තියෙන්නේ. ওই ગેප් එකට තමයි මේ හිස්තනේ තමයි මේ ශූන්‍යතාවය තියෙන්නේ නිවන තියෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ. ඒක ඒක වසාගෙන යන ජීවිතයක් අපි ළඟ තියෙනවා. අපිට කවදාකවත් ඒක පෙන්නලා නෙවෙයි භාවනාව ගෙනියන්නේ. ඉතින් අපි කරන්නේ සියල්ල සංසිඳවලා සංසිඳවලා සංසිඳවලා සංසිඳවලා ඒ හිස්තැනට ආවට පස්සේ ඊනයිද සතිය නැතිකම තියෙන උග්‍ර සතියක් තියෙනවා. අරමුණ තියෙන තාක්කල් තියෙන සතිය නීච සතියක්. අරමුණ ගෙවුනට පස්සේ සතිය සම්පූර්ණයෙන්ම පරිපූර්ණ භාවයටපත් වෙනවා. අදාහ ගන්න බැරි තැනකට යනවා කිසිම අරමුණක් නැහැ සතිය දිදුලන. මිනිස්සෙක් නෙවෙන මිනිස්සෙක්. ඒකට කියන්න පුළුවන් එව්වා මේ උත්තරී මනුස්ස ධර්ම. අදාහ ගන්න බැරි තරම් Tamanටවත් අදාහ ගන්න බෑ මේ අරමුණක පවත්වන්නත් බැරුව තිබුණ සතිය දැන් අරමුණ සම්පූර්ණයෙන්ම ගෙවිලා හොඳට සතිය තියෙනවා. ඒකට ගිය දවසේ තේනවා අපි මොනවද මෙතෙක් කල් දැනගෙන හිටියේ. මේ ලෝකේ සංසාර අපි කවදාද මේව අත්දැක්කේ මේ සංසාරේ ලයිට් බල බලා, සන්දහා, ගඳ බල බලා, රස බල බලා ඉතින් පොසත් කීක හිටියා. හැම තැනකින්ම කෙලෙස්. මේ වෙලාවේ දිනවා මේ කෙලෙස් වලට සාපේක්ෂව කිසිවක් නැති තත්ත්වයක්. බොහොම තුනි, බොහොම බොහොම ක්ෂණ බංගුරයි. බොහොම අතනින්ම තියෙන අද්දකෝ දවසේ තේනවා අහු වෙනකොට තේනවා ඇත්තටම තියෙන්නේ හිස්තැන් ගොඩක් තමයි අතරමැද තියෙන පුංචි කැලේ ටික විතර අපිට පේන්නේ ඒ නිසා පේන දේවල් ගැන පොත් ලියනවා වේන්දි වර්ගන ආඩම්බර රාජ්‍යරු කතා කරාට මේකේ හිස් දෙයක් තියෙනවා. ඉතින් ඒක දකින්න පටන් ගන්න වෙලාව ඔය. මේ අපි මේ භාණ්ඩයක් වීදුරු භාණ්ඩයක් අතර අරගෙන නැත්නම් පිඟානක් කියන්නකෝ. ඒ පිඟානක් අතර අරගෙන බලනකොට ඒක ඝණයක් නෙමෙයි ඒක පේන්නේ. නමුත් ටිකක් කල් ගියාට පස්සේ උලංගිර යනවා දැකලා තියෙනවනේ. කොතනින්ද උලංගිර පටන් අරගත්තේ? උලංගිර ගියාට පස්සේ තාම කැඩිලා නැහැ. ඉතින් වැටුනොත් කැඩෙන්නේ ওই ඉරි දිගේ තමයි. ඒකට යාර පේන තම කැඩෙන දුනා මේ කැඩිලා වගේ දැන් බාල වෙලා තියෙන්නේ. මේ වගේ අපි මේ ආත්මයක් කියලා ගත්ත හුස්මක් කියලා ගත්ත හැමදේම අතරමැදි දෙන උලංගිරි පේන්න පටන් ගන්නවා. උලංගිරි පේන්න පේන්න අර තිබුණු වටිනාකම ඒක තිබුණේ ඒක ඝන ස්වරූපේ නැති වෙන එක අපේ ලොකු ප්‍රශ්නයක්. නමුත් මේකේ තියෙන හිස් බව, මේකේ තියෙන අනිත්‍ය බව, මේක දුක් බව පේන්නේ පිඟාමනේ නෙවෙයි උලංගිරි ටිකෙන් තමයි. ඒ නිසා මේ උලංගිරි තව තවත් පේන ස්වරූපේ වැඩි වෙන ස්වරූපෙට හිත දියුණු කරන්න නම් එයා මේ ශූන්‍යතාවය පිළිබඳව හැඟීමක් ඇති කෙනෙක් වෙන්න ඕනේ. අපි මෙතකල් ඇල්ලුවේ ඝන දේනේ. ඒකකේනේ. හයිය හති දේනේ. මොකද හැම දෙයක් අතෙන් පැලෙලා තියෙනවා. හැම බඩුවකම හැම ලාභ බඩුවකම හිලක් තියෙනවා කියලා කියන වගේ ඒ ලක්ෂණ තුන තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ. මේකෙදී පැලිර. නමුත් අපි ඒක බලන්න කැමති නැතුව මේ ඝන භාණ්ඩේ ඒක ඝණයක් විදිහට කරන්න හදනකොට අපි නිත්‍ය සංඥාට වෙනවා සුඛ සංඥාට වෙනවා සුභ සංඥාට වෙනවා එච්චරයි අපිට ජීවනට තියෙන බාධා. මේ වැඩේ පටන් ගන්න අරගෙන තියෙන්නේ. දැන් බෝල් සද්ද එනවා. දැන් පැලිරි යන්න පටන් ගත්තා. යම් ආකාරයකට ඒක වැඩි වීමට හේතු වෙනවා නම් ඒ දේ කරන්න කියලා කියයි. ගෞරවණීය කර්ත ස්වාමීන් වහන්සේ මම කලකපරන් ඔබ වහන්සේගේ අවවාද අනුශාසනා අසමින් භාවනා කිරීමට වෙරදරන්නෙක්මි. සක්මන් භාවනාව කිරීමේදී සිත සතිමත් වූ විට එය මට හොඳින් දැනේ. මුහුණේ වරාණ ප්‍රතින මුහුණේ හිරිවැටීම් නිවදක ස්වභාවය ආදිය. මෙසේ තවදුරටත් සක්මන් කිරීමේදී සිතට බාහිර ආරම්භණක් ඇතුළු වහොත් එම ගතිය අඩු වී නැවත වාරයක් පෙර තිබූ අවස්ථාව දක්වා සතිය පිහිටුවයි. මෙහි දිගින් දිගටම සක්මන් භාවනාවේදී සිටේ. මින් ඉදිරියට යාමක් නැත. එසේ වන්නේ මා කරන වරදකින්ද? ආනික පහදා දුන මෑවි. වාන්සේට පිරුවන් සරණයි. ඉතින් මේ වගේ ඉදිරි ගමනක් නැතුව තියෙද්දිත් භාවනා කරන නිසා තමයි මනසට වඳින්න වටින්නේ. ඉදිරි ගමනක් තියන කොරනවා කියන එක මගෙන් අහන්න ඕනේ නැහැ. කිසියම් පළපුරදෙනා ගැටුමක් මේක කරනවා කියවල පස්සේ ඉතින් ඌට දෙයියොත් වදිනවා. බ්‍රහ්මයොත් ඇයි මෙයා කල්ලන්න බෑනේ මොකටද? ප්‍රතිරදන දිනවන කරනවා කියන කාර්තික විද්‍යාවනේ ඉල්ලුම සැපීමනේ. දැන් මේ කිසිම පොරදෙනයක් නැහැ. අඬාවෝ ගන්නවා ටිකක්. ඕකත් නැතුව කරනවා ටොප්. අඬාවෝ ගන්න මේක දිගට කරනවා නම් මේ පාරේ ධර්ම දේශනාදී ඔය මේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ කිව්වා කාශ්‍යප සර්වඥාන්සේ ඉන්න කාලේ උන්වහන්සේට හිටිය ප්‍රධාන දායකයා කුඹලෙක්. කුඹල් වැඩ කරන, මැටි වැඩ කරන මිනිසෙක්. අම්මයි තාත්තා රකින්න ඕන නිසා මේ මිනිසයා මහාන වෙන්න විදියක් නැහැ. හැබැයි හොඳ අනාගාමී වෙලා ඉන්න මිනිසෙක්. අල්ලි අරිමේ නැහැ. දැන් මැටි වැඩන් එළියේ තියෙනවා හදලා. කැමති කෙනෙක් මුං ඇට්ටිය කෙනෙක් දාලා ගන්න ඵලයල්ල. ගණන් ගිලව් නැහැ. ඉතින් ඊට පස්සේ රජුරෝ මේ කාශ්‍යප සර්වඥාන්සේ ළඟ තියෙන කෝර විරාජයට ගියාට පස්සේ කිකි රාජ්‍යද. ඒ කිකි රජුරු ඇවිල්ලි ඉවරලා මංගල උයනේ ස්වාමීන් වහන්සේට බුදුහාමට ආර්දනා කරනවා හෙට දානට එන්නේ කියලා. එතකොට බුද්ධ ජනස කියනවා නෑ මට ආර්දනාවක් තියෙනවා. ඒ නිසා මට එන්න බෑ කියලා. ඊට කියනවා මම රජ්ජුරු. මම මෙච්චර මෙච්චර දේවල් දෙන්න බලාපොරොත්තු වෙනවා. මටත් පින් කරන්න වඩින්න කියලා නෑ. මට අර කුඹලා ආර්දනාවක් කරන්න තියෙනවා. ඒක නිසා මට එන්න විදියක් නෑ. ඊපස්සේ රජුරුවන් හිතනක් කරනවා. ඊට පස්සේ සරුවචනාංශේ රජුරණ කියලා දෙනවා මම මේ ආර්ධනාව බාරගත්තේ නැති නිසා ඔබතුමාගේ හිත නරක වුණානේ. මගේ කුඹලගේ ඒක නෑ. ආර්ධනාව බාරගත්තත් නැතත් ඌ මං ගැන හිත නරක කරන්නේ ඒකයි මං එයා ප්‍රධාන මගේ උපස්ථායකයා විදිහට තෝරනවා. ඔබතුමා රජ වුණාට හරියනකොට විතරයි රජතුමා. නමුත් පොඩ්ඩ වැරදිච්ච ගමන් කේන්ති යනවනේ. උපස්ථානට හොඳ නැහැ. නිසා ඒ කුඹලා ඊට වැඩි බොහොම දිනුයි. මං ආර්ධනාව බාරගත්තත් කනගාටු වෙනවා. වෙන්නේ ආර්ධන බාර නොගත්තත් කනගාටු වෙන්නේ ඒක නිසා සක්මන් කරන්න කිසියම් ප්‍රතිඵල අපේක්ෂාවකින් කරොත්. එහෙම තීති කරන්න පුළුවන්කම තමයි යෝගාවචරය කියන්නේ. ඒ මිනිහට තමයි සබ්‍රහ්මචාරින් වාන්තය කියන්නේ. උන් තමයි බ්‍රහ්මචරි රකින්නයි කියන්නේ. ප්‍රතිඵල හම්බෙනකොට කරනවා නම් ඉතින් ඕකේ තියෙන කාල් මාක්ස්ටත් තේරෙන දෙයක්. ඉතින් ඌ ඊට පස්සේ ප්‍රතිඵල දෙඤ්ඤම් කියලා ඌ රවට්ටන්න බෑනේ කාටවත් ප්‍රතිඵල ප්‍රතිඵල හම්බුනත් ඌ කරනවා නැති උනත් කරනවා. ඒ නිසා කවට ආදී මොනම හරි ප්‍රතිපත්තියක් ලැබුණා හෝ නොලැබුණා දිගට කරනවා නම් ඌට මායයක් බයයි. යක්කුත් බයයි. දෙයියොත් බයයි. මනුස්සයොත් බයයි. ඉල්ලුම සැපෙන්නේ අනේ ගා නරුමේ. ඌට මනුස්සකමක් නැහැ. ඕ ඒක ඕන කෙනෙකුට අල්ලක් දීලා වටතැයි. ඒක ඕන වෙලාවට ලාභ සත්කාරට අහු වෙනවා. ඒ නිසා අපි මතක තියාගන්න අපි මේ යන ගමන සරුවචනහසත් ඒ දිවිසගෙන තියෙන්නේ හරි ගියත් කොහොමද වැරදුනත් කොහොමද මේකට කියන්නේ නොසැලෙන මනස මේකට කියන්නේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවන මනස කියලා ඒ නිසා මේ ලාවුත්සු කියන චීන දාර්ශනිකයා බුදුරජාණන්ගේ කාලෙම හිටපු කෙනෙක් චීනේ ඔබ බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵල නැත්නම් ඔබ අවංකව වැඩ කරනවා නම් බලාපොරොත්තු වුණ හොඳ ප්‍රතිඵලයක් අපේක්ෂා වෙන්නයි ඔය පමා වෙන්නේ කරන දෙයට උඹ හිතන තරම් ප්‍රතිඵල නැහැ වුණත් මම අරන් නැතුව කරනවා නම් උඹ බලාපොරොත්තු වෙන ලොකු ප්‍රතිඵලයක් මගේ එනවා කියලා හිතාගන්නේ හිතනවා කරගන්න එපා ඵලයක්. එතන එතන හම්බ වෙන දේවල් වලින් නෙවෙයි අපිට මේ ආදර්ශේ විතරයි. ප්‍රතිඵල කිසි අපේක්ෂාවක් නැහැ කරගෙන කරන යනකොට කුට්ටිය පිටින් කඩාගෙන යනවා. ඒ වගේ මේ ජීවිතේ නවමු කරන දේවල් අලුත් කරන දේවල් නිසා පොඩ්ඩක් හැරිලා බලන්න මම මේ වගේ ප්‍රතිපලයන් තියුන නිසා සක්මන අඩු කරලා තියෙනවා නම් සක්මන අව탁සීරු කරලා තියෙනවා නම් එහෙමනම් මගේ යෝගාවචරකමට කැදලා ප්‍රතිපල නැති වුණත් මම වෙලාවට ඉදික කරනවා නම් මොකක්වත් නැහැ මුළු ස්වභාව ධර්මයේම අතට නතු කරගන්න දෙයියෝ බ්‍රහ්මේ ඕන කෙනෙක් නතු කරගන්න පුළුවන් ප්‍රතිපල අපේක්ෂාවෙන් තොරව කරන්න කරන දෙයක් එහෙම නැත්නම් ඥාන ප්‍රතිපල අපේක්ෂාව තුච්චයි අසුචි අත්තත් වඤ්ඤා අසුචි මනුසා දැන් කියනවා මිනිස්සෙක් වැඩක් කරන්නේ අර්ථය සලකලා ඒක අසුචි අත්තත් වඤ්ඤා අසුචි මනුසා නික්කාරණ දුර්ලභ අජ්ජමිතා කිසිම <clears throat> ප්‍රතිඵලයක් අපේක්ෂා නොකර වැඩ කරන දුර්ලභ කල්යාණ මිත්‍ර දුර්ලභයි ඒකෝචරේ කග්ග විසාන කපෙන් සමන් කිසි කෙනෙක් ආශ්‍රය කරන්නේ නෝ ආශ්‍රය කරන හැම කෙනාම ආශ්‍රය කරන්නේ ප්‍රෝජනේ සාකාර. කාර්යය කරන තුරු කාගෙත් රැවටිල්ලයි. එහෙම මොකක්වත් නැති ගස් කොළන්. එහෙම මොකක්වත් නැති හුළඟ. එහෙම මොනක්වත් නැති ගින්දර අපිට ධාත්මනිකාරය උගන්වනවා. මිනිස්සේ ගින්ද. ආශ්‍රය කරොත් ආශ්‍රය කරන්නේ මීයක් හරි කඩන්නේ අතලෙව කන්න තමයි. ඒ නිසා මිනිස්සු අසුචි జాතියක්. අර්ථ සීත් අර්ථ ශාස්ත්‍රය කියලා අපිට උගන්වන්නේ අත්තක පඤ්ඤා අසුචි මිනිස්සයා. කග්ගවිසාන සූත්‍රයේ අන්තිම ගාථාව. පච්චක් කොටා ගන්න පපුවේ. වටිනවා ඒක. මොකද අපි මේ මෙහෙवला තියෙන අර්ථයට. අපේ අර්ථය නැති ඉතින් අපි මෙහෙවම නැහැ. අපි නිකන් ගැරන්ටි හරක් බාටපත් වෙනවා. අපි නිකම්ම නිකන් ගණන් ගන්න දෙයක් නැතිවා. කිසිම ප්‍රෝජනයක් අපේක්ෂාවක් නැතුව කරනවා නම් අන්න බුද්ධ පුත්‍රික. අන්න දෙවියෝ ප්‍රඥා ඉක්මවල යනවා. ඒ නිසා දිනචරියාවක් හිතාගන්න දිනචරියාව කරන්න ලොකු ස්වාමීන් වහන්සේ කියනවා මේ අකුරු දන්නේ නැති කොල්ලෙකුට කතා කරලා නමියෝ උඹට අවුරුදු 6ක් ගිය මාස 6ක් යන්නේ නැති ආයන්න තීරුම් ගන්න. ඒකට කමන්නේ උඹ දිගට වීගෙන ගනි. ගලේ වුණත් ළමයා විදිනකොට අවිදිනකොට පාර වැටෙනවා කියුවා. ගල් තලාවක වුණත් නිතර නිතර අවිදිනකොට ඔබ පාර වැටෙනවා. එක සැරයක් ගියාට අපිට තේරෙනවා අපි පියවර ලකුණක් හිටියේ කියලා ගල් තලාව එදාකලා තියෙනවද ගම් හරහා ගම් වලට යන මිනිස්සු ගල් තලාවක ගියාට පස්සේ ගල් තලාවේ පාර හිටලා තියෙනවා. බය වෙන්නේ නැහැ. දිගට කරගෙන යන්න ගලත් නැවෙනවා. ගලත් ඇඹරිලා යනවා. ඒ නිසා ප්‍රයෝජනීය කිසිම ප්‍රයෝජනයක් නැතුව මේ දෙ කිරීමයි මේ බුද්ධ ධර්මයේ පිංකිරිල්ලයි දෙක ටිකක් හුරස් වෙනවා. ඒක නිසා ඒ පිංකිරිල්ලත් එක්ක යන්න ගියොත් එහෙම මේකෙදි ටිකක් කොකා කොහොමද කියලා අහපු කතාවක් තියෙනවා. අන්දිකවලු මනසෙන් කොකා කොහොමද ඊට පස්සේ කිව්වලු සුදුම සුදු පාටයි කියලා. ඊට පස්සේ සුදු පාට කොහොමද නෑ නෑ කොකක් කිරි වාගේ කිව්වලු නෑ කිරි කොහොමද කියලා ලොකෙක් වගේ කිව්වා කොකා කොහොමද කිව්වලු මෙහෙම කරලා පෙන්නවලු අපෝ කිරි බොන්නවද නෑ උගුර හිර වෙනවා කිව්වා අගේ නිවන ගැන ඇහුවොත් එහෙම ඔකත් උගුර හිර වෙනවා ඕගොල්ලන් ඒක ගෙදර ගෙනියන්න බලාගෙන ඉන්නේ මේ රිට්‍රීට් එකට එන්නේ මොනවා හරි ගෙනියන්න අපි බලන්නේ හැන්ති ගාවල යවන්න. ඒ නැති බංගස්ථාන කරලා යවන්න හදන්නේ ගෙනාවු තේරමත් බිම දාලා ඌ සුන්නත් දූලි කරලා නන්නත්තර කරලා අරිනවා. ඉතින් මොනවා හරි මේ සක්මන් කරලා ටිකක් අරගෙන යන්න සක්මනේ පරියන්ගෙ ගෙනියන්න යන කට්ටියට බලාපොරොත්තු සුන්විච්ච තරමට මට හරි සතුටක් තියෙනවා. සියල්ලම ඉවරයි. අයියෝ. මෙයා කේමනන්ද ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කියන්නේ රූදු කෙලින්න ගියාම අන්තිම සතියේම හින්දවට පස්සේ කියනවලු අපි වද මහාන කරයි කියලා. මටත් ආසයි ඔක්කොම මහාන කරා. ඉන්දන්න ඕනේ අන්තිම සතියේ බලාපොරොත්තු සියල්ලම සුන් කරත් භාවනා කරනවා නම් අන්න විශ්වාස කරන්න පුළුවන් යෝගාවචරය. ඒ නිසා හොඳම වෙලාව තමයි මේ බලාපොරොත්තු සුන් වෙච්ච වෙලාව හරි පරංගේ හරියන්නේ නැති වෙලාවේ, සක්මන හරියන්නේ නැති වෙලාවේ, ජීවිතේ බලාපොරොත්තු සුන් වෙච්ච වෙලාවේ ආ මේක මගේ සක්මන වෙලාව. මේක බුදුහාමුදුරන්ගේ වෙලා. මේක මගේ පදියම් කරා. ඒක බුදුහාමුදුරන් කරන උඹට වැඩන්නේ උඹ භාවනා කරවා. මේක දෙකක දෙකක් නෑ කොටස් කොටස්. ඒ අපි කියලා අහගෙන ඉමු බලන්න. ප්‍රශ්නේ නෑ. 2013 නොවැම්බර් 2 වෙනි දින සවස පරයන්ක භාවනා අත්දැකීම. අසුබිම අවුරුදු දෙකක පමණ කාලයක් දිනකට වරක් බැගින් පරයන්ක භාවනාව වහන්සේගේ දේශනා රෙකෝඩ් කරන ලද අනුකලෙමි. මින් පෙර කවටහනක් සුද්ධ කර නැත. අද අත්දැකීම. රාත්‍රී 8:10ට පමණ වාඩි වී ඉරුව ලිහිල් කර මම දැන් මෙතන බව මෙනෙහි කරමින් උඩුකයට හිත දාගෙන විනාඩි එකක් එකමාරක් පමණ සිටියෙමි. යාන්ත්‍රමට වම් නාසිකාග්‍රය ආශ්‍රේ ආශ්වාසය හා ප්‍රාශ්වාසය වායෝ දාත්වයේ පිරිමැදීම් මගින් වැටෙනි. ක්‍රමෙන් දැනීම වඩා බලවත් විය. ආශ්වාසය මෙන් ආශ්වාසය වෙන වශයෙන්ොත් ප්‍රාශ්වාසය වෙනමත් ඉතා හොඳින් දැනෙනි. මෙනෙහි කිරීම වරන් ඇතුලේ තියෙන ආශ්වාසයත් ප්‍රාශ්වාසයත් දැනෙන බව එළෙමි. මුලමෙද අග යන අවස්ථා තුනම හොඳින් දුටුවෙමි. බාධා රහිතව හිත පිට යෑම් වලින් තොරව මෙනෙහි කළෙමි. වායෝ ධාතුව වරණතුල තින රූපය මගින් සිදුවන පිළිමැදීම නිසා විදීම් වරන් ඇත තින නාම ධර්ම ලැබෙන බවක් දුතිමි. එක් එක් ආශ්වාසය ප්‍රාශ්වාසය තුළ සිදුවන පිළිමැදීම් වල අවිච්ඡින්න පැවැත්මක් නැති බවත් ඒවායේ කැණීම් බිනීම් අනුව විදීම් ද රාශියක් සිදුවන බවක් දුතිමි. එසේ හට ගැනීම පැවතීම නැතිවීම ලෙස විදීම් අත්දැකීම. විනාඩි 8ක පමණයි සිටින කාලයක් තුළ ආනාපානය ක්‍රමෙන් ගෙවි ඉන්පසු ඉතාසියම් මයරින් ගෙවි තිබෙන බව දුටුවෙමි. එවිට විතක්ක ਵਿਚාර කිරීම අත්හලෙමි. ආනාපානයේ සංසිද්ධිය හොඳින් තහවුරු විය. සිටියේ පූර්ණ අවදි ආකාරයෙන් මිස අඩනින් දේවත් නොවේ. මේ தત્ත්වය සාදරව බාරගෙන බලා සිටීමේ උපේක්ෂා සාගත తত্ত্বය බර ඊට කැමැති තත්ත්වයක් වනසේ විය. පාළුවක් නොදැන්නේ. නිසාචර සතුන්ගේ හඬ ගුවන් යානා විදුලි කෙටීම් වල ගෙරුම් ශබ්ද මැද ඒවා කෙරෙහි ප්‍රතික්‍රියා නොකර විවේකයෙන් නොඇලී නොගැටී සිටීමි. යාඹන ඊතා කුඩා සතුන් වරන්තර දින දෙදෙනෙක් පමණ කමිෂකර හරහා පිට දෙසට ගොස් යන බවද දැනිනි. ඒ යෝසා සිටීමේ එහෙත් එය නිශ්චය කර ගැනීමට මා උදුරි බල්බයක් අසල සිටින්නේද යන වග දැන ගැනීමට ඇස්තුළු වේලාවකට හැරෙමි. ඒ බව තහරු වේ. නැවත ඇස් පියාගතිමි. සමාධියට බාධා නොවිය. විශේෂ සංකල්පනා පහළ වුණු නමුත් නොවු නමුත් මේවා අත්දැකීම ඔබ වහන්සේට ඉදිරිපත් කර යුතු බවත් ඊට ඉහත කීතරතුරු ධාරණය කර යුතු බවත් ආදී ඇතුළත් සිතිවිලි පහළ විය. ඒින්ද සමාධියට බාධා නොවිනි. රාත්‍රී 9:30ට පැයකුත් විනාඩි 20කින් පසු නැගිටෙමි. මෙහි අඩපාඩු වෙතොත් පෙන්වා දෙන මෙන් වහන්සේගෙන් භක්තිපූර්වක ඉල්ලා සිටිමි. දේශනා මගින් හා කටුකුරුන්දේ ඥානানন্দ සිංහනාමගේ දේශනා මගින් බෝධේද උගත් දෙමි. අනේක වාරයක් පින් දෙමි. භාවනාවන් තුළදීද යම් යම් ධර්මතා පසක් පිළිමි. මේක හොඳ දර්ශීය ඉදිරිපත් කිරීමක් කියන්න පුළුවන්. ඒක නා මතක තියාගන්න ඕන රහත් වෙනකම්ම මේ විදිහට ධර්ම දිහා බලන ගතිය තියෙනවා නම් චිත්තිම මාර්ගේ යන්න පුළුවන්. ධර්ම කණු කොච්චර දැනගත්තත් කමන්නේ. ඒක අවශ්‍ය වෙලාවේදී දේවල් බාධා කරගන්න නැතුව එන දේට ඉදිරිපත් කරන්න ඕනේ. නමුත් ඒක කොච්චර පිළිසිතුවට අවබෝධ කරනවාද කියනවනම් තව කෙනෙකුට මුදු පිළිසිදුව කියන්න පුළුවන් ගතිය තියෙනවනම් අර කරපු දේ මේ පන්නරේ වැඩ මේකේ දෙකම තියෙනවා අත්දැකලක් තියෙනවා ඒ අත්දැකපු දේ निराවුල්ව කියන්න පුළුවන්කමක් තියෙනවා මට මතාන්තර මොකුත් නැහැ පූර්ව නිගමන මොකුත් නැහැ වෙච්ච දේ කියලා කියනවා ඉතින් මේව කෙනෙකුට හරි දෙයිසි භාවනා පාරේ යන්න නමුත් මතක තියාගන්න ඕනේ මේ निराවුල් භාවය මේ සරල භාවය මේ ඍජු භාවය රහත් වෙනකන් අමතක කරගන්න. මේ නිහතමානීකම හේම ධානය ගියොත් හරි ලේසි සබහා ධර්මයත් එක්ක වැඩ කරගෙන යන්න අනන්ත බාධක වෙනවා. එකක්වත් ගණන් ගන්න එපා. මේ තියෙන පිරිසුදුකම දැකීමේ පිරිසුදුකම සහ වෙන කෙනෙකුට sannivedanaya කිරීමේ පිරිසුදුකම මේ ඕනම කෙලෙසක් අපන්න පුළුවන් ශක්තියක්. ඒ නිසා මේක මේ පිරිසුදුකම දිගටම පවත්වා ගන්න කියලා විතරක් මතක් කරගන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම කරන්නේ ආනාපාන සති භාවනාවයි. මගේ සිතුවිලි ගොඩාක් දුරට අඩු වෙමින් පවතී. සමහර අවස්ථාවල මම මට දැනෙන්නේ අඹෙක් රෝබෝ කෙනෙක් වගේ ක්‍රියාවක් කරනවා පමණයි. මොකුත් සිතෙන්නේ නැහැ. හරිම සෝයක් දැනෙනවා. වාඩි වී භාවනා කරන විට ධාතු ස්වභාවයන් හොඳින් වැටහෙනවා. සමහර අවස්ථාවල මම රාග්‍ය මේ අවස්ථාවටම දාලා බලනවා. කිසිම ප්‍රත්‍යාරයක් නැහැ. නමුත් දේශයට ප්‍රත්‍යාරයක් දක්වනවා. ඒක මට අපහසුතාවයක් ශරීරයට ශරීරයට ගතසිත දෙකටම දැනෙනවා. එවිට නැවතත් සිතිවිලි වැඩිවීමට ශරීරයේ වේදනා අවිස්සන ගතියක් ඇති වේ. ස්වාමීන් වහන්සේ මට ඉදිරියට යාම සඳහා සුදුසුකම ලබා දෙන මෙන් ආරාම ඉල්ලා සිටිනවා. නේද? ඔය කරන එකම කරගෙන යන්න. ඒ රාග ద్వේෂ දැමිල්ල ටිකක් සෙල්ලක්කාර වැඩක්. නමුත් ආර්ය පරිවිෂණ ඇතුළේ තියෙන Taman දන්නවා. ඒ පෑදිලා තියෙන වතුරට ගලක් ගන්නවා. ඊට පස්සේ තරංග මාලාවක් යනවා. ඒ ගලක් ගහුවේ නැත්නම් ආයෙත් දෙම්පත්. ඒ නිසා ඒ ගලක් ගින්නේ වතුරේ ගුණයක් මත වෙනවා මිසක් නුගුණයක් මත වෙන්නේ නැහැ. ජීවිත දැනගන්න ඕනේ වරින් වර රාගයට දාන්න ඕනේ එනවා. අවුනට පස්සේ ඇඟුම් බර වෙනවා. දඬු වෙනවා. ඊට පස්සේ දඬු එක ගියාට පස්සේ ආයසරයක් තිබුණු විවේක එනවා. ඒකට දැනගන්න පුළුවන් මේ රාග කියලා රැලි જાතියක් තියෙනවා. ද්වේෂ කියලා චලි જાතියක් තියෙනවා. නිදිමත කියලා ගුඳි වෙන ගතියක් තියෙනවා. චටි ගැහෙන ගතියක් තියෙනවා. ඒ වතුරේ ಗುಣ ඉතින් ඒවා සමාලාට කෙරෙන දේවල් වලින් දැන් ගන්න පුළුවන් නම් කරලා බලන්න පුළුවන්. ඒ නිසා මේ විදිහට මේ පරිශ්‍රණ දිගට කරනවා නම් තමයි තේරෙයි එන්නේ එන්නේ විස්්‍රාම වෙන ගැතියි. එන්නේ එන්නේ නිකන් හුදකලා වෙනවා. එන්නේ එන්නේ පිරිච්ච ගතියක් තමයි තේරෙන පටන් අර ගන්නවා. මොන්නම දෙයක් පිටින් දාන්න ඕනේ. මේ තියෙන අත්දැකීම මොනම දෙයක්වත් අයින් කරන්න ඕනේ නැහැ. අනිත් විදිහට මාත්‍යෙන්තර අලුතෙන් උපාට්ටම් ආලවට්ටම් කරන්නේ නැතුව මේ මොහොතේ ඉන්නවනම් එයා ශක්තිපද කෙනෙක් වගේ. මොනම දෙයක්වත් අඩුවන්නේ අංග සම්පූර්ණයි. ඊගා චිත්තක්ෂණෙත් ඉතින් මේක හම්බෙනවනේ. ආය කාටවත් මේ යදින්නවත් යාඥා කරන දෙයක් නැහැ. හැම චිත්තක්ෂණෙම ඕක තියෙනවා. සමහර විතක කෙලෙස් උස්සන්න උනාට පස්සේ ටික වේලාවක් ඔක නොදෙනිය යනවා. නමුත් හොඳටම තේරේ කවදාකවත් මේක නැති නොවෙන්න නැති වෙන්නේ නැහැ. ආයෙ කියලා සාපු ගමන් ගන්න පුළුවන්. తాවකාලිකව මේක නැති වෙන්න පුළුවන්. මෙන්න මේකට තමයි මනුස්සකම කියන්නේ. අපි උපත්තියම හම්බෙච්ච දෙයක්. මේ කුණු කන්දලයකට ඔළුව දාලා මේක නැත් කරගෙන ඉතින් ආයෙ ගෙදර යන්න බාර ගන්න නැතුව හඳන්න පටන් ගන්න. මේ තමයි ගෙදර. තමන් ගෙදර ආපහු යනකොට හොඳටම තේරෙයි ඒක පිළිච්ච ගතියක් තියෙනවා. නිෂ්කලංක ගතියක් තියෙනවා. තනිපංගලමක් තියෙනවා. හුද්දේ කලාවක් තියෙනවා. විවේකයක් තියෙනවා විස්රාමයක් තියෙනවා මොනම දෙයක්වත් ඕනෙත් නැහැ මොනම දෙයක්වත් අයින් කරන්න දෙයක්වත් නැහැ. ඉතින් මේක මේ සක්විති රජ කෙනෙකුගේ මිනිඔතුන්නේ මිනි කොණ්ඩල වාගේ ඉහිලම තියාන වැඩ කරන කෙනා භ්‍රමචාරී තමයි රැකේ. දවසින් දවස දවසින් දවස <clears throat> ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි රැකේ. <clears throat> මොකද එයා දන්නවා පැහිය වෙන්න ගියොත් මේක නැති වෙනවා. නිසා සියලු දේට බය බොයි කියාගෙන වැරදි නොකර මේක තන වැඩෙන ක්‍රමයට අනික ඇත්තට මේක තන වඩන්න බෑ මේක ප්‍රകൃතිය. මේක අවුල් කරන්නේ නැතුව ඉන්න එකයි තියෙන්නේ. නිසා වෙන කමටහනක් ඕනේ. මේකම <clears throat> බෞලීගත කරන. නැවත නැවත මේකම යෙදිලා කටයුතු කරන එකට කියන අපි සම්මා ආජීවය කියන්නේ. ඒක අවුල් වෙන මොන දෙයක් කරුවත් මිච්ඡා ජීවය. හරිද සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව. දැන් දැක්කනේ මේක. ඒකට ගැළපෙන ජීවිතයක් මේ අල්ලපු ගෙදර සන්තෝෂ කරන්නවත් ගෑණි මිනිහා සන්තෝෂ කරන්නවත් නෙවෙයි. ඔය එක්කෙනෙක්වත් අපිට අපේ සන්තෝෂය දෙන්නේ නැහැ. නමුත් මේ චිත්තක්ෂණය දැන්නම සන්තෝෂය දීලා ඉවරයි. විරිච්ච ගතිය දීලා ඉවරයි. අන්න ඒකට ඕනේ ඥාණය තමයි ප්‍රඥාව කියන්නේ. ඕක කඩන්න එන දේවල් වලට ප්‍රඥාව කියන්න බෑ. ඒ නිසා මේකේ ඊයාට පස්සේ තේරෙන්නේ මානසික ආතතිය නෑ. අසහනෙ නෑ. මේකට සාපේක්ෂව මානසික ආතතිය තියෙන හැටි තේරෙනවා. මේක නොමිලේ ලැබෙන දෙයක්. මේ ඒකට ගැළපෙන විදිහට ජීවත් වෙන එකයි තියෙන්නේ. ප්‍රශ්නේ කොහොමද? දැන් අපි පැයකුත් විනාඩි 5ක් විතර වගේ කාලය අරගෙන තියෙනවා. ලිඛිත ප්‍රශ්න සමාප්තයි. වෙන කාටද ප්‍රශ්න තියෙනවා නම් අපි ඒ සඳහා සුළු වේලාවක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි සාමූහික කමඨාන් සුද්ධ කිරීමේ නිමාව දකින්නයි කල්පනා කරන්නේ. වෙන කාටද මොනවාරි මතක් කරන දෙයක් තියෙනවා. ඒ නිසා නමුත් සමස්තයක් වශයෙන් දීලා තියෙන ප්‍රශ්න හොඳයි කියන්නේ. නදේවක් කොම අනුන්ගේ ප්‍රශ්නාවක්වත් මූලධර්ම ප්‍රශ්නවත් නෙවෙයි Tamanට අත්විඳින දේවල් ඒක නිසා ඒ වගේ අඩුපාඩුකම් තිබුණාට සමස්තයක් වශයෙන් කමඨාන් සුද්ධ කිරීමට අනුයාතව කටයුතු කරන්න තියෙනවා. දැන් එමුනා අපි මෙතනින් අපේ වෙලාව ගන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි සාමල් කමඨාන් වැඩ පිළිවෙලේ නිමාව මෙතනින් සටහන් කරනවා. සීල දෙනාටම තෙරුවන් සරණයි.